සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි අදත් අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල එහෙම නැත්නම් පොදු කමඨාන් සුද්ධ කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පුරුදු පරිදි අපි ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් ආරම්භ කරමු. අපේ සතිවාරයේ අවසරයි ස්වාමීන් වහන්ස. අවසර ගරු ස්වාමින් වහන්ස. අද උදේවරුේ පරියංක භාවනාවේදී පහත අත්දැකීමක් අත්විඳෙමි. 1. දෙනෙත් පියා තට්ටම් වල ඇතුළත දැනීමට සිත යොමු කර ටික වේලාවක් යද්දී කය දියවි පහළට වැටෙන්නාක් මෙන් දැනුනි. මාගේ දේහය මට පෙර තිබූ සම්බන්ධකම නැතිවිනි. ඒ එක්කම ඔළුව හෝ පපුව ආශ්‍රයෙන් ඩබ් ඩබ් ගා ස්පන්දනයක් ටික වේලාවකට ප්‍රකට විය. ඒහා සමග ඔළුවෙන් රැහැයියෙක් කෑගහන ශබ්දයක් ප්‍රකටව ඇසුනි. රැහැයි ශබ්දය සමග මම සිත යොමු කර භාවනාවේ යෙදුණෙමි. මේ රැහැයියා ගොඩ කාලයක සිට මගේ ඔළුවේ සිට ශබ්ද නගයි. හුදකලා වූ පාළු මොහොතක් මොහොත් මොහොතක් වලදී මේ ප්‍රකට වේ. නිශ්ශබ්දව සිට එක අරමුණක සිටි විටදී මේ ප්‍රකට වේ. මෙය වතුර යට කිමිදුනද කිමිදුන විටකදී හෝ කනේ පාරක් ගැසූ විට ඇසෙන කීන් ශබ්දයක් වැනිය. මෙය මා සමග දිගටම එදිනදා වැඩ කටයුතු වලදී එකට වෙසෙයි. මා සමග හෝ කා සමග හෝ කතා කරද්දී වුද මම මේ ශබ්දයට හිත යොමු කර ඒ බුද්ධලය සමග කතාවේ යෙදී. දෙක මම පහත අත්දැකීම් මාහට පෙර දිනයක වරන් ඇතුලේ මෙහිදී නොවේ ලැබූ දෙයකි. මම පර්යංකගත වී තට්ටම් වල ඇතුළත දැනීමට සිත යොමු කර සිටි පසු එම දැනීම හදවතේ ශබ්දයකට යොමු වී පසුව නාස්පුඩුවල හුස්ම ගැනීමට යොමු විය. ඒවා ගැටීමට වඩා වාතයේ ඇති උෂ්ණත්වය මට ප්‍රකට විය. එයට සිත යොමු කර ටික වේලාවකට පසු හුස්ම රැල්ල නැති වී ගොස් පාවෙන ස්වභාවයක් කය නැති හුදෙක් දැනීමක් ඇති ස්වභාවයක් ඇති විය. මා සිටි කාමරයේ ලයිට් නිවා තිබුණද මා ඇසිපිය වසා සිටියද මගේ කාමරයේ තිබූ සීලුම දේ ඇස්සර ඇස් ඇර බලන්නාක්සේ දිස්විය. මම ටිකක් කලබල වී ඇස්සර භාවනාව භාවනාව නැවැත්වෙමි. මේ දේවල් සාකච්ඡාවට බඳුන් විය යුතු නම් පහදා දෙනු මැනවි. තෙරුවන් සරණයි. ඉසල කියලා තියෙන අර වාඩි වෙලා ඉඳලා ඇඟ විකෘති වෙලා යනවා නැත්නම් දිය වෙලා යනවා ඒක වෙන්නේ ඇත්තටම ඇඟේ සීමාව නැති වෙලා යනවා. එතකොට මේ මම මම නොවේ කියන සීමාව නැති වෙච්ච ගමන් ඒක ඉතින් සාමාන්‍ය දෙයක් නැතුණා වගේ තමයි පේන්නේ. ඉතින් අපි මේ සීමාවක් ඇතුළේ ජීවත් වෙන තාක්කල් තමයි ඔය ඔක්කොටම නම් වණක් දෙන්න පුළුවන්. මෙතෙන් සීමාවල් පොඩක් දිග යනවා. බවුන්ඩරිස් කඩලා යනවා. ඉතින් ඊට පස්සේ ඔය විස්තර තියෙන දීර්ඝ විස්තරයක් ඔය සවුන්ඩ් ඔෆ් සයිලන්ස් කියලා කියනකට එහෙම නැත්නම් inner voice කියලා කියනවා. ඒ අමරවතියේ අචාන් අමරෝ බොහොම ලස්සන පොතක් ලියලා අපි ඒක සිංහලට දැම්මා. ඊට කලින් ලංකාවේ බලව කරලා තිබුණා නිහඬේ හඬ කියලා එකක්. ඊට පස්සේ මේ ළඟදී චීන ජපන් පොතක් අපි පරිවර්තනය කරා. පාසල් දරුවන්ට සතිපාසලේ අයට මේක අහුම්කම් දෙන්නේ. උංගව දෙනෙක් අහුම්කම් දෙනවා කියන්නේ. අහුම්කම් දුන්නාට පස්සේ සමහර වේක පාළු ඇතිර ගන්නවා, සමහර උදේ කලාවට ගන්නවා. මේ පාළු කටියට ගත්ත එක්කනා ඒක එනකොට බේත් බොන්න යනවා. හුදේකලාවට ගන්න එක නා හිතා ගන්න භාවනායි දිනුවා කියලා මෙයා ලියලා තියෙනවා හුදේකලාව සහ පාළු ගතිය දෙකම ලියලා තියෙනවා. ඉතින් ඒක මේ ওই පොත් දෙක ලියනකොට මේ ආචාර්ය නමරෝගේ පොත පරිවර්තනය කරනකොට මේ පෙරවදනක් ලියන්නේ කිව්වා. මට මම නෙවෙයි ඇත්තට පරිවර්තනය කෙරුවේ. ඒ වුණාට මේ පර්ත් වල තමයි ප්‍රශ්නේ ඇවිල්ලා පර්ත් වල කරලා දෙන්න කිව්වා අවුරුදු 3ක් කරේ නැහැ. ඇයි ලංකාවේ කෙනෙක් දාලා කරා. එයා පෙරවදන ලියනකොට එයාම කිව්වා සංයුතනිකායේ දේවතා සංයුත්තේ සගතක වර්ගයේ බුදුජාන් වහන්සේට දේවතාවෙක් ඇවිල්ලා කියනවා මේ සනමාන බ්‍රහරඤ්ඤං භයං සංජාතං විය කියලා. පක්ඛීසු sannivesesu තිතේ තිතේ තිතේ මජ්ජත්තිකේ කාලේ පක්ඛීසු sannivesesu සනමාන බ්‍රහරඤ්ඤං භයං සංජාතං විය කියලා. පක්ෂීන්ද නිදන මැදම රාත්‍රියේ ස්වාමීන් වහන්සේ මහා අමිතුලෙන් හටගත්ත මහා සද්දයක් ආවා මට ලොකු බයක් ආවයි කියලා. බුදුජානනාථේ කියනවා පක්ෂීන්ද නිදන මැදම රාත්‍රියේ මට ඒ සද්දයක් ආවම ලොකු සතුටක් ආවයි කියලා. ඒක තමයි විවේකී කියන්නේ කියන්නේ. ඉතින් භාවනා නොකරපු එක්කනම මේකට පිළිත් නූල් ගැට ගන්නවා. මේකට ඉතින් අප නූල් අයින් කරනවා, පඳුරු අයින් කරනවා, තනිකන් දෝෂ කියලා දඟලනවා. භාවනා කරන එක දැනගන්නවා. හිත එකලස් වෙනකොට, හුදේකලා වෙනකොට, ඒ හුදේකලා බවට ආලෝකයක් තියෙනවා සද්දයක් තියෙනවා ස්පර්ශයක් තියෙනවා 아무තු විදිහට කියලා දෙනවා මම දැන් හොදකලා වෙලා ඉන්නේ. ඒකට හරිය බය සමාජශීලී සත්‍යය. එයා හිතන්නේ මම දැන් කොටු වුණා තනි වුණයි කියලා. ඉතින් ඒක නිසා මේක හැම සුද්ධ ලියවිල්ලකම සඳහන් වෙලා තියෙනවා. ටික ටික සඳහන් වෙලා තියෙනවා. ඉතින් කවුරක්ක කතා කරන්නේ. හරි බයයි. නමුත් මේ ඈතකදී ගොඩාක් එළියට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා කියවන්නේ කියලා බලනකොට තේරෙයි මේ හුදෙකලාවට අපි කොච්චර බයද නිවනට ඒ වගේ බයයි. ඒකට කියනවා fear of freedom කියලා. අපි තනිකන්ද තනිකම කියලා දහලකන දේ තමයි ඔය. තනිකන් දෝෂ කියලා ඔය තොවිල් නටන්නේ සාන්ති කර්ම කරන්නේ බය වෙන්නේ කඳුරට බය වෙන්නේ වයසට යන්න බය වෙන්නේ රැ වෙනකොට බය වෙන්නේ ලෙඩ වෙනකොට බය වෙන්නේ තනිකම නිසා. භාවනා කළ පුරුදු කරනාට ඒ තනි වෙනකොට හරි හනීපයි. ආයෙවත් කරදරයක් නැහැ මගේ වැඩක් කරන්න පැත්තකට එන්න පුළුවන් කියලා. ඉතින් ඒකට sound of silence හරි ලස්සන මේ ලස්සන ආදර්ශයක් වෙනවා. ඉතින් අපි කරන්නේ පොඩි ළමයින්ට මේ පොඩි උන් කුයිලා කෑ ගහනවනේ. අර රිංගි බෝල් එකක් ගෙනියන. ගෙල්ලි වෙලා කටට සද්ද කරන්න එපා. මේකට අයුම්කම් දෙන්න කියලා බෝල් එකට ගහලා ඉවර වෙන තැන අහන්න කියලා. සද්ද ඉවර වෙන තැන. ඉතින් ඒකට ඩබල් ඇටෙන්ෂන් ඕනේ සද්ද ඉවර වෙන තැන. අනිත් ඇයි මුන් කෑ ගහනවනේ. ඉතින් ඔහොම බෑ බබා. ඊගාසරෙත් ගන්න ඕන අහගෙන ඉන්න කියලා. ඒකල්ලි වෙලා සමහර වෙයි sound of silence වලට අතනින් access එක ගන්න. සද්දේ අහගෙන ඉන්න බෙල් එකේ සද්ද ඉවරනාට පස්සේ ඒගොල්ලෝ sound of silence වලට කතා කරනවා. ඉතින් ඊට පස්සේ ඒ ළමයි කතා කරන කතා කරන දේවල් හරිම හරිම විචිත්‍රයි. ඉතින් ඒක ඔය Beethoven symphony number 6 pastoral music එකේ ලස්සන කරලා තියෙනවා. මියුසික් එක ගිහිල්ලා ඒක තප්පර දෙකක් සද්ද නැතුව තියලා තියෙනවා. ඒක එන්නේ තාඩ් බීට් එකම තමයි. heart beat එක ගෙනලා මේ වගේ pastoral මේ ගැමි පරිසරයක් දෙන්නේ. ඒ සද්දෙන් මවන්නේ කළා සද්ද නැතිව ඉන්න වෙලාවේදී අහන එක කරන තමන්ගේ සද්දට අවුකන් දෙනවා. එක එක තප්පර දෙකක්. එදා හොඳ මියුසික් එක ලෝකේ තියෙන. මියුසික් නැහැ. ඉතින් ඒ ඒ ඒ සිම්පනි එක හරිම ට්‍රිකි. ඉතින් අපි ඒකෙන් පෙන්නන අපි කොච්චර බයද මේ දන්න කෙනෙක්ගේ කටහඬ ඇහුන්නේ නැත්නම් අපිට බුදුම තනිකන් දෝෂේ. දන්න කට්ටිය කටහඬ ඇහෙනවා නම් ඒක ඉතින් අපායි ගියා වගේ තමයි. දන්න කට්ටිය දෙන හරියක් දෙන්නේ ලනුවයි. කච කචමයි. ඇහෙන්නේ නැත්තම් හරිසෝක් හැබැයි බුදුන් බයි. ඉතින් ඒකට මේ sound of silence තමයි පොත් තුනක් කියලා තියෙන පොත් තුනක් කියන්නේ. පොත් තුනක් කියවලා තියෙන කොම පරිවර්තන හරි ප්‍රසිද්ධ දෙයක්. ඒ නිසා ඩවුන්ලෝඩ් කරලා ගන්න පුළුවන්. අයිචාන අමරෝගේ අමරාවති වෙබ්සයිට් එකට යන්න. පස්සේ අපිට ලියලා ලෙවල තිබුණා පරිවර්තනය කරන්නයි කියලා. මේ එතකොට තමයි හම්බුනේ ඔය සනමාන සූත්‍රය. ඉතින් මේක හරි හොඳ මේ උපමානයක්. අපි නිවන පතාගෙනද මේ යන්නේ එහෙම නැත්නම් මේ තියෙන ප්‍රශ්න වලින් escapeism වලට භාවනා කරනවාද නිවන පතාගෙන යන කෙනෙක් නම් මේ වගේ දෙයක් එනකොට ඒකට දක්වන ආකල්පෙන් කියන්න පුළුවන්. ඒකට සතුට වෙනවා යා. මේ තනිකන් දෝෂයක්වත් මේ රැහි එක ගහනවත් නෙවෙයි. මේ සයිලන්ස් එකේ සවුන්ඩ් එකක් තියෙනවා. ඒකට කියනවා සවුන්ඩ් ඔෆ් සයිලන්ස් කියලා. ඉතින් අපි ගිය පාර නිව්සීලන්ත ගියාට පස්සේ මේ ට්‍රිප් එකක් තියෙනවා. බෝට් ට්‍රිප් එකක්. ඒකට ගියාම මේ එක බේ එකක් තියෙනවා. ඒකට sound of silence කියලා එන්ජින් එකේ නතර කරනවා. නතර කරලා ක්‍රූස් එක යන්න ආරන එක කරලා අහුම්කම් දෙන්න කියනවා. ඉස්ලාම් වතාවට ඒකට කැප්ටන් ආපු වෙලාවේ ඌට ඇහිලා තියෙනවා කිසිම සද්දයක් නැහැ යන්නේ. තන්නේ කරම් මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම ගිහලා තියෙන බේ එක. එතන ගිහලා සවුන්ඩ් ඔක්කොම නතර කරලා කියන අහුම්කම් දෙන්නේ කියලා. කොතන ඇහුවත් ඕක ඇහෙනවා නිව්සීලන්ත යන්න ඕනේ නැහැ නැවට යන්න ඕනේ නැහැ කන්දක් කුරුසියත් ඇහෙනවා. නමුත් ඒක මේ මේ ටුවරිසම් මොඩත් අරගෙන. ඒ නිසා මේක පුරුදු කරන්න පුරුදු කරනකොට තේරේ කට්ටියක් එක්ක ඉන්න ගියාම කවදාවත් මේක හුම්කම් දෙන්න බෑ නිවන් දකින්න බෑ. කට්ටියක් එක්ක ඉඳලා වහකණ්ඩවත් බෑ. පුළුවන් තරම් බලන්න විවේක වෙන්න. පුළුවන් තරම් බලන්න හුදේකලා වෙන්න. පුළුවන් තරම් බලන්න විශ්‍රාම වෙන්න. ඒකට අපි කොච්චර බයද කොච්චර දේවල් දාගන්නවද මේ අවුලක් ඇති කරගන්න කියලා. ඉතින් ඔය වගේම තමයි මේකේ ලියලා තියෙනවා වර එක heart beat එක ඇහෙනවා වර එක මොලේ තියෙන එකක් ඇහෙනවා වර එක තට්ටන් වල තියෙන දේවල් තියෙනවා වර එක සද්ද ඇහෙන මේ තීරම එකයි. ඒකට දාන ලේබල් එක විතරයි වෙනස් වෙන්නේ. මේක සද්දයක්ව සද්දයක් විදිහට ඇහෙනවා. රූපයක්ව සෑහට පේනවා. ඔක්කොම එකම එනර්ජි එක අපිට ඕන විදිහට මැනිෆෙස්ට් කරගෙන බලනවා. ඒකල අපි කියනවා නෑ නෑ ඒක එහෙම තියෙනවා අපිට පේනවා අපිට ඇහෙනවායි කියලා. ඒත් ඔයිටත් වැඩි භාවනා කරලා බලුවොත් එනර්ජි එක Tamanට ඕන විදිහට මැනිපියුලේට් කරගෙන මැනිෆෙස්ට් කරගෙන දකින්නවද අහනවද ගඳ අද්ද රස අද්ද පහස අද්ද කියලා ඒක මැනිෆෙස්ට් වුණාට පස්සේ තමයි අකුසල් සිද්ධ වෙන්නේ. ප්‍රශ්න හැදෙන්නේ. කටන්දර කතන්දර ගෙතෙන්නේ. ෆැබ්‍රිකේෂන් යන්නේ. බේසික් එනර්ජි එක තමයි භවය කියලා ඒ භවයේ নানা ආකාර දේවල් අපි හදාන්නේ මෙයා සද්දයක් කියලා කියනවා මම රූපයක් කියලා කියනවා තව කෙනෙක් ගඳක් කියනවා තුන් දෙනා ගහගන්න. එකම දේ. එකම දේ අරගෙන එක එකන එක එක දේවල් මවාගෙන රණ්ඩු කරනවා. ඒක දිහා බලපුවාම මේක අසුචිත් එක්ක සෙල්ලම් කරන පොඩි උන්ගේ ලෝකයක් වගේ. ඒකේ එක එක දේවල් ඕලා හදා හදා ඒගොල්ලෝ සෙල්ලම් කරනවා. නමුත් අර බේසික්ස් වලට බහැලා බැලුවා නම් හැම තැනම තියෙන ඕන දෙයක් කිරීමේ පොටෙන්ෂල් එකක් සහ පොසිබිලිටි එකක්. එතෙන්ට යනකොට ඒ පොටෙන්ෂල් එකට පොසිබිලිටි යනකොට ඒ කාටවත් අයිති නැහැ. ඒක මේ මගේ කියලා කොටස ගත්ත ගමන් තමයි ඔකේ රණ්ඩු පටන් අරගන්නේ. ඊට පස්සේ ඒක එක්ක රූපයක්, සද්දයක්, අන්දයක්, රසයක් බවට පත් වෙච්ච ගමන් ඉන්ද්‍රිය බද්ධ වෙනවා. ඉන්ද්‍රිය බද්ධ වෙච්ච පස්සේ මොන්නම හොඳක්වත් නැහැ. පුළුවන් නම් ওই සද්ද ටිකේ ගිහිල්ලා ඇහෙන්න අරින්න මට අයිති සද්දයක් නෙවෙයි. ඒ ඒක එනර්ජි එකක්. ඉතින් පෙන්ලා දෙන්න පුළුවන් ඒව එකිනෙකට මාරු වුණාට පස්සේ ඒ එනර්ජි රූප විදියට, ශබ්ද විදියට, ගන්ධ රස පහස විදියට මාරු වෙනවා. මාරු වුණාට පස්සේ කොච්චර ඉක්මනට කතන්දර ගෙතනවද කියලා. කොච්චර ෆැබ්‍රිකේෂන් යනවද කියලා. අර බේසික්ස් වලට ආවට පස්සේ කතන්දර ගොතන්න බෑ. ඒක අනාත්මයි, ඒක තුච්චයි, රිත්යි, ශූන්‍යයි. මේ බේසික්ස් වලට ගියාට පස්සේ අපි මායя පන්නනවා. මායя ඒ කියන්නේ අමරණීය වෙනවා. නමුත් අපිට හොඳයි මරණීය தත්ත්වය හොඳයි මේ කට්ටියත් එක්ක ඉඳලා. ඒ ඉල්ලලා ගන්න එකක් තියෙනවා. Taman ඕන නම් මැරෙන්න කට්ටිය ළඟට යන්න. එතනදී ස්වාමිනාස් මතක් වුණේ කටුකුරුන් දෙහ හාමුදුරන්ගේ දියසුලිය කියනකොට අර ඒකී ඒකීය වෙන්න දියසුලිය හැදෙන හැටි ජලාශයෙන් ඔය දියසුලිය හැදෙන්නත් ඉස්සලා ජලය දියසුලිය හැදුනට පස්සේ ජලය දියසුලිය හැදුනට පස්සේ ජලාශය අතන කියලා පෙන්වන්න පුළුවන් තිසුලි එන්නේ ඉස්සල්ලාහ පස්සේ ජලාශය හැමතැනම එකයි. ඒ ජලාශයට කුණු එකතු වෙනවා. ජලාශයට කැරකෙනකොට එතන අහල පහල තියෙන කුණු එකතු වෙනවා. නිසා කවුරු හරි තිසුලියක් පටන් ගත්තොත් අහල පහල තියෙන කුණු සීරම එතෙන්ට එකතු වෙනවා. හරියට නගර සභාවේ කුණු ලොරිය වගේ. ඒක හදා ගන්න නැතුව කරවන හිටපුවාම මේ ගාය තමයි තියෙන්නේ මේ යන රැල්ලේ යන්නේ නැතුව අලුත් දේවල් හදන්න යනවා තිසුලි හැදෙනවා. මේ සාමාන්‍ය සිටිසන් ජෝන් වගේ හිටපන්. එහෙම නැත්නම් නිකන් සාමාන්‍ය වැලි වැලියක තියෙන වැලියටයක් වෙලා හිටපන් එහෙම ඉන්න බෑ. ඔක්කොටම අඟ උස්සන්න ඕන. ඔක්කොටම අඳුර පාන්න. ඉතින් අඳුර පාන්න ගියවන් දියුසුලක් අයියා. දියුසුලේ ආපු ගමන් එතන සක්ෂන් එකක් එනවා. ලොකේෂන් එකක් එනවා. දියුසුලේ ලොකු පුංචි දිග වෙනවා. මොකද ඉන්නේ ඉස්සලත් වතුර. ඊට පස්සෙත් වතුර. ඉතින් සරුවචනසේ හරි තැන්වල ගොඩක් තැන්වල පෙන්ලා දීලා තියෙනවා කෙනෙකුට කැපිපෙන්න ඕනෙ වුණාට පස්සේ ඒ මනුස්සයාට ලෝකේ ඕනම දෙයක් Tamange ඒ ඒ න්‍යාය පත්‍රයේ පැත්තෙන් සාධාරණයි. ඒක අවශ්‍යතාවය කැපී පෙනෙන තියෙන ආසාව. වන් අප්මන්ෂිප් කියලා කියනවා. එමෙතු අපි ඔක්කොම එකම එකම ධර්ම සභාවේ ඉන්නේ එකම කට්ටිය කියාගත්තාම අපි හරිම අහිංසකයි. හරිම නිහතමානී. ඉතින් ඒක ළමා ගතියක් වගේ පේන්නේ ඒක හරි අමාරුයි වැඩිමාල් වුණාට පස්සේ හැම වෙලාවෙම අපි අඟ උස්සන්න හදනවා. මම විශේෂයි මම අරකයි මේකයි කියලා. ඉතින් ඒක අපි අපි එක්කනට පෙන්ලා දෙන්න ඕන. පෙළ දෙනකොට හිත දිදෙනවා. දත් ගලවනවා වගේ. එනහොත් නැත්තම් වැඩක් නැහැ. පෙළ දෙන පැయ్య වෙන්න එපා, අයියා වෙන්න එපා, අක්කා වෙන්න එපා. ඔබ හිත මාංශ අපි නිකන් යා අන්තිම බස් එකේ යන් ඔක්කොමලා මොකද මේ හදිස්සිය කියලා. ටීකට කවුරක්වත් කැමති නැහැ. ඉතින් ගොඩාක් කල් ඇසුරු කරන්නත් ඕනේ, ගොඩාක් දුරට භාවනා කරන්නත් ඕනේ, ගොඩට ඇහුම්කන් දීලා තියෙනවා. මේ කාටවත් ගහනවා නෙවෙයි. ගහනකොට වදින්නෙත් කෙලස් තියෙන කරන්න විතරයි. ගහන්න යන්නේ කෙලස් තියෙන කරා විතරයි. නැති කෙනා ධර්ම සාකච්ඡාව. එක එකන එක එකන පතුරු ගන්න. එක එකන එකන විස්තර කරලා බලනවා. එක එකන එකන ධාර්මිකව බලනවා. ඉතින් ඒකට ලක් වෙනකොට හරියට තමයි. ඒක නිසා කවදාකවත් දන්න කෙනෙක්ගේ ලක් වෙන්න යන්න ඕනේ. නොදන්න කෙනෙක් කරා ඩයග්නොසිස් එක ගන්න ඕනේ. නොදන්න කෙනෙක් කරා මේක මතුවෙන්න අරින්න ඕනේ. එතකොට දන්නවනේ මේ plan කරලා ගහන එක නෙමෙයි මේක සත්‍ය වෙන්න පුළුවන් කියලා. ඒ නිසා අපි සාකච්ඡා කරන්නේ ලේන අයත් එක්ක නෙවෙයි ධර්ම ඥාතින් එක්ක. එතකොට තියෙනවා ඒකේ සාධාරණීකරණ පුළුවන් දන්න කෙනෙක්ගේ කරන්න බෑ මේක. අපි යනවා ඊගා ප්‍රශ්නයට. අවසර ස්වාමින් වහන්සේ ඊයේ ධර්මදේශනෙන් සිතේ තිබූ ගැටලු රාශියකට පිළිතුරු ලැබින. අද දිනේ භාවනාව වඩාත් හොඳින් කර ගැනීමට බලාපොරොත්තුවක්ද ඇතිවිය. සක්මන් භාවනාව බොහෝ සාර්ථක වූ ආයයි දැනුනි. පයත් පොළවත් ගැටෙන තැන සිත පිහිටුවා පියවර නගන විට එකපාරටම සීතල සුලන් රැලි තීව්‍රව එක කනක වැදී අනෙක් කනෙන් පිටවන වාසේ දැනුනි. විටක සුළඟ මගේ මුළු ශරීරයේම ඉදිරියට තල්ලු කරන බවද දැනුනි. තවත් විටක ගස්සල ශබ්දය වෙනදාට වඩා ෂාප් ලෙස දැනිනි. වාහනවල ශබ්දය අභිබවා ගස්කොලන් අපිට කතා කරන වාසේ හඬ ඇසෙමින් සතියෙන්ම සක්මන් කළෙමි. අපි ස්වභාවයේ ස්වභාවයේ හඬ කතරම් නොදැනී ජීවත් වේදයි දැනුනි. සුළු වේලාවක් තෙහෙට්ටු ගතියක් දැනුණද තවත් විටක පවත්වා ගැනීමට අදිෂ්ඨාන කරගත් විට තවත් බොහෝ වේලාවක් සක්වන පවත්වා ගත හැකි විය. නමුත් අද දෙවතාවක්ම පරයන්ක භාවනාව බොහෝ නිදිබර ගතියක් ඇති විය. එච්චරයි. ඔය තේදී නිදිබර තියෙද්දි වෙනදාට වැඩිය චිත්තක්ෂණයක් ඉන්න පුළුවන් නම් කම්මැලිකම තියෙද්දි තව චිත්තක්ෂණයක් ඉන්න පුළුවන් නම් එපාකම තියෙද්දි තව චිත්තක්ෂණයක් ඉන්න පුළුවන් නම් විරාගය කියන එක තේරෙනවා. ආසාව ඇති වෙන හැම තැනම තණ්හාව. ආසාව ඇති වෙන හැම තැනම සංසාරය. ඉතින් මෙච්චර ඉක්මනට බුදුරජාණන්සේ විරාගයක් පෙන්නලා දීලා තියෙනවා. අපිට තියෙන එක අරසා ගන්න එක විතරයි. ඒක අරසා ගන්නද කුටි කරන්න යන්න එපා දවසේ ටික ටික ටික ටික දාන්න. කම්මැලිකම, නීරසකම, පාළුව, බයගතිය, තනි ගතිය එනකොට දැනගන්න පාර හරි. තව එක චිත්තක්ෂණයක් ඉන්න. එච්චරයි ඊට වැඩි ඉල්ලන්න එපා. ඒ ඇටිටියුඩ් එක ගන්න විතරයි ඕන. ඊට පස්සේ ක්‍රමසාවිදි ලක්ෂයක් තියෙනවා. ඒ ඇටිටියුඩ් එක එන්නේ නැහැ ප්ලෙෂර් ප්‍රින්සිපල් එක නිසා. දැන් කම්මැලි දැන් එපායලා කියලා නැගිටලා යනවා දන්නේ නැහැ. ඉතින් මෙහෙම ලක්ෂ කෝටි වාර කීයක් අපි නිවන දෙට එනකොට හරවල යන්නේ නැද්ද? මේ කය පිනවීමට තියෙන ආතාව සහ මේ ජීවිතය අරසා කරගන්න තියෙන ආසාව නිසා. ඉතින් ඒ නිසා මේ දෙක පූජා කරලා ගිහිල්ලා මේ නීරසකම කම්මැලිකම ඒකාකාරීක වෙනකොට තව එක චිත්තක්ෂණයක් ඉන්න පුළුවන් නම් ඒකට කියන ඉමුනිටි එක කියලා. දැරීමේ ශක්තිය කියලා කියනවා. ඒක වැඩි වුණාට පස්සේ මේ මනුස්සයාට ඕනම ක්ලයිමේට් එකක ඕනේ තැනක අරිට වැඩි ඉන්න පුළුවන්. එහෙම නැත්නම් ඉඳීම ඇඩ්වෙන්චර් එකක් කරගන්න. දැන් අපි වෙලා තියෙන්නේ ඒක එනකොටම ෆාස්ට් ෆෝවර්ඩ් නේ ෆාස්ට් රිවර්ස් දාන දුවනවා. අර තිබුණු කම්ෆර්ට් සෝන් එකට. ඉතින් කවදාකවත් අපි එක්ස්පෙරිමන්ට් එකක් කරන්නේ නැහැ. කවදාකවත් අපි යෝගාවචරයෝ නෙවෙයි. කවදාකවත් අපි බාල දක්ෂිකාව බාල දක්ෂියෝ නෙවෙයි. අර පරණ පුරුදු සැපේට ඉල්ලනවා. ඒක දෙන්න মালටි බිලියන් කම්පැනිස් බලාගෙන ඉන්නවා. බුතෝනේ මොන සැපේද, රූපද, සද්දද, ගන්ධද, රසද ඕ බලාපන් කියලා. ඉතින් අපි බොහොම ආසාවෙන් අර අපේ එක්ස්පෙරිමන්ට් එක තුට්ටුවට සලකන්නේ නැතුව මේවට අහු වෙනවා. ඒ නිසා કોઈ වෙලාවක හරි මේ ඇටිටියුඩ් එක ගත්තොත් ඔය ෆ්‍රික්ෂන් එක ඔය දැනෙන කම්මැලිකම නීරසකම කියන්නේ විරාගය බුදුහාමුදුරෝ දේශනා කළ තියෙනවා විරාගෝ සෙට්ඨෝ ධම්මාණං සියලු ධර්මයන්ගේ වැදගත්ම දේ තමයි මේ විරාගය රාගයට ඇදලා යන එක තමයි තිරිසංකම කියන්නේ. ඒක අපාගතිය. ඒකට ඇදලා යනවා ඒකට කවුරක්වත් කියලා දෙන්න ඕනේ ඒ තියෙද්දි මෙච්චර ඉක්මන පුදුරාංශේ දවස් 7ක් නෙවෙයි අවුරුදු 7ක් නෙවෙයි බොහොම ඉක්මනට කියලා දෙන ඕන බලපන් කම්මැලිකම ඉන්නේ ඇයි. යන්නේ කම්මැලිකමට පුරුදුය. කම්මැලිකමට තව චිත්තක්ෂණයක් ඉන්න බෑන කියලා බැලුවොත් ඒක ඇඟේ හැප්පෙන්නේ නැහැ. මොනම දෙයක්වත් ඇඟේ හැප්පෙන්නේ නැහැ. ඒක චිත්තක්ෂණය ඉඳපු ගමන් පුදුම පෞරුෂත්වයක් එනවා. ඉන්න පුළුවන්. තව පුරක් පුළුවන්. තව එකක් පුළුවන්. ඉතින් හිතන්න මේක අපේ දරුවන්ට පුරුදු කරන්න කවද්ද කියලා. මොනවද අපි පුරුදු කරන්නේ දැන්? අරුන් තන්නේ කර කොඳු යට පෙළ නැති සත්තු බවටනේ බත් කරන්නේ. උන්ට ඒ සත්ත්ව තැපයි මේ තැපයි බොත්තම් තද කරලා අරක දීලා මේක දීලා. උන් නෑ මේ හැම ගහපු යුන් වගේ ඉන්නේ. විශේෂ සාප වෙනවා. මේක දරුවෙකුට හෝ දන්න කෙනෙකුට මේ තමන්ගේ දැරීමේ ශක්තිය වඩා ගන්නව වෙනුවට ඒක කුල්ලෙන් වහලා ගේ ඇතුලේ තියාගෙන පින්න පුල් ගෙඩියක් වගේ හැදුවට පස්සේ කැස්සට කිවිසට මැරිලා යනවා. මැරෙන්න එපායි. හදන්නේ එහෙමනේ. ඉතින් හදන්න ගහේ ගහේ ගහේ ගෙවුවත් මැරෙන්නේ නැති වෙන විදිහට ඉද්දාත් කුමාරයා රාහුල හාමුදුරුවෝ ඉද්දාත් කුමාරයා නැත්නම් බුදුහාම රාහුල හාමුදුරුවෝ දිවගමන අවුරුදු 7 ඉඳි කියලා පැවිදි කරලා කිව්වා. මොන දෙන්දයක් කාලා වැසිකිලි හරි බුදියාගෙන පණ වේරගනින් කියලා. උදේ පාන්දර හැමදාම වැලි දෝසක් උඩ දාලා ඉල්ලුවා මට මේ තරම් උපදෙස් ලැබේවා කියලා. එච්චරයි රජපැටියට කෙරුවේ එච්චරයි. යසෝදරාව තිබ්බනම් තනේ කිරිපෝපුවා ගෙදර තියන්නේ. ඒ නිසා මේක තමන් පුරුදු කරන්න පුරුදු කරලා දෙන්න මැරෙන්න ඉස්සලා එක්කෙනෙකුට හරි උරතල් කිරිල්ල පැත්තක වෙනකොට මේ සබාධර්මයත් එක්ක මූණ දීලා කරන්ඩ සක්මනීදි කරුවා වගේ එපා විමාවට කරලා බලන්න ඉන්න පුළුවන්. ඒකේ සපරියන්කේ තාන හරි. දත්ම දිනන කනකොට බොනකොට යනකොට එනකොට නිතරම දැනෙනවනම් මේ සංසාරේ තියෙන මේ ඝර්ෂණ ගතිය ෆ්‍රික්ෂන් එක ඒතිෙදි තරින් නැතුව දවසේ කාලසටහන කරනවනම් නිවන ඉච්චර දුර නෑ. ඒකට බොහොම කනගාව තියෙන්නේ මේ ශරීර ආසාව. ශරීර ආසාරතදී මේ මවාපෑම. ආලවට්ටම. සෝබනේ. උන්නෝග වැත්තක දාලා යන් අප්පා අපි ඊගා ප්‍රශ්නට. ගරුතර ස්වාමින් වහන්සේ ඊයේ දවල් කාලයේ සක්මන් භාවනාව පිළිබඳ වාර්තා කිරීමට අවසරයි. මම පේවින් ස්ලැබ්ස් වල සක්මන් කිරීමට පටන් ගතිමි. පතුලට එය සිනිදු සනීප බවක් දැනුණද එක් ප්‍රදේශයක තල්මක් ස්වභාවයේ වැඩි වේදනාවක්ද කකුලේ සන්ධිවල වේදනාවක්ද දැනි දිගටම කරගෙන යාමට අලස බවක් දැනුනි. ඉන්පසු ගල් සහිත රළු පොළවේ සක්මන් කිරීමට සිතක් ඇතිවිය. එසේ රළු පොළවේ සක්මන් කිරීම ඇරඹී සුළු වේලාවකින් දැනී ගියේ කලින් තිබී සියලු වේදනා පරයා යමින් ගල් කැපලි පතුලේ වැදීම තීව්‍රව දැරිණි. එය නොතකා දිගටම වට කීපයක් කරගෙන යන විට එම වේදනාව සාමාන්‍ය තත්ත්වයකට දැනි කලින් තිබූ සියලු වේදනා නොදැනී නොපෙනී ගියේය. රළු ගල් යටිපතුලේ වැදෙන විට ඇතිවන දැනීම සනීපයක්සේ දැනෙන්නට විය. එය දැනි දැනි ගමන් ගන්නා විට සිතට දැනුනේ අප ජීවිතය කියා ගත කරන්නේද මෙවැනි කටුක අත්දැකීම් මිහිරිකොට ගැනීමක් යැයි සිතුනෙමි. විටක මෝහත් ගලක්දනී එයද මැකියයි. ඉන් පසුව මෙම සිතුවිල්ලෙන්ද හිතමිදී හිස් ස්වභාවයෙන් විනාඩි විස්සක් පමණ සක්මන් කොට මෛත්‍රී භාවනාවට සිත යොමු විය. මින් පසු දස දෙසටම මෛත්‍රිය පතුරවමින් මිනිත්තු 10ක් පමණ ගත විය. ඉන් අනතුරුව සිත නැවතත් හිස් භාවයට පැමිණ සක්මන අවසන් වන තුරුම එසේ පැවතියේ විටින් විට සිත අනාගතයට දුවන බවක්ද දැනිනි. මෙය කෙසේ වාර්තා කළ යුතුද යන හැඟීම දැනිනි. හිත හිස් භාවයට ගිය විට අප කුමක් කළ යුතුද? ඔහේ සක්මන් කරගෙන යාම ප්‍රමාණවත්ද? ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවයත් ශාසනික කටයුතු තව තවත් ඉදිරියට කරගෙන යාමට ශක්තිය ධෛර්යයත් ප්‍රාර්ථනා කරමි. මීටිගල කරන වෙලාවේදී නෝරින් ආවා ටීම් එකේ හිටියා සර්ජන් කෙනෙක්. තියා කතා කරලා කිව්වා මේ කීපර ආපෙලාදී ස්වාමීන් වහන්සේ අපිට බැන්නා පොළවේ විදිහට ලයිසන් නැහැ කියලා. ඒ නිසා මම සරිප්පු සපත්තු දාන්න නැතුව මේස් නැතුව එහෙදින් කරත හැකිනේ. පුළුවන් තරම් ඇවිද්දා යන්තම් දවස් 7 යනකොට මේ පොළවේ ඇවිදින්න ලයිසන් එක හම්බුනායි කිව්වා. දැන් මට පොළවේ ඇවිදින්න පුළුවන් කිව්වා. ඊට පස්සේ කිව්වලු අද ස්වාමීන් දාන ගිහිල්ලා දෙන්නේ කියලා. ඉතින් මං ඉන්න කාමරේට යනකොට ඔය වගේ ගල් බුරුළු තියෙන පාරක යන්න තියෙන පොඩි තැනක ඒක යනකොට ඉඳ උණයි කිව්වා. ඇනිලා ගල් දෙක තක් යනකොට ඉඳ උණයි කිව්වා. එතකොට මං හිතාගත්තා ලයිසන් ගත්තයි කියලා මොන ලයිසන්ද මේකේ මං බනට එනවා දකින්නකොට ස්වාමීන් පියුම් පිට වඩිනවා වගේ ඒ කුඩේනවලු ගානක් නැතුව. ඊටසේ හිතාගත්තලු ආයස් රිට්‍රීට් එකට එනවා මේ ගල්බරු වල ඇවිදලත් ලයිසන් ගන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා එහෙම ඇවිදිනකොට වෙන්නේ මොකද්ද මේ රිෆ්ලෙක්සොලොජි මුළු කයම රිෆ්ලෙක්ෂන් මේ මසාජ් වෙනවා. අපේ මේ කකුල් කවදාකවත් මසාජ් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මුළු ඇඟම ඒ නොට්සොල ඒ මේ මොනවද මේ යුරික් ඇසිඩ් එකතු වෙනවා. ඉතින් මසාජ් කරනකොට මසාජ් වෙන්නේ විෂම පොළොවේ ඇවිදින්න. ඒ නිසා කඳුවල ජීවත් වෙන මිනිස්සු ගල් තමයි දාලා තියෙන ගල්පඩි වලට ඒකේ දර අරගෙන යනවා වතුර රැය යනවා දීර්ඝ කාලිනව අසර්බයිජාන් වල ඉන්න මිනිස්සු ඔක්කොම අවුරුදු 80 90 ජීවත් වෙනවා. මේ සිමෙන්ති පොළවේ සපත්තු දෙක දාන්නේ අවුරුදු 60 70කට සෙම දාලා පින දාලා මැරලා යනවා. මැරෙන්න එපායි. ඉතින් මේ ළඟදී කියලා තිබුණා පොඩි අම්මා කෙනෙක් ඒ දරුවා හදනවා කුෂන් වල තියාන මෙහෙත් දාගෙන තොප්පි දාගෙන අත්මේ දාන එකයි වැඩිම අඬනවා. අම්මත් රස්සාව කරනවා. වීකෙන්ඩ් එකට ගිහිල්ලා මුගේ හදිසිය වගේ මුගේ ඇඳුම් මොනවක් අඳවද මේක වැල්ලේ තිබ්බහම කෙල්ලක්. hina වෙන්න පටන් අර ගන්නවා පුදුමාකාර තාලෙට. අම්මා කල්පනා කරන යකෝ අර කුෂන් එක උඩ තියලා කොට්ට උඩ තියලා තනෙන් කිර දීලා ඉනකොට මේක අඬනවා. මේ බයෙන් වැල්ලේ තිබ්බට පස්සේ කටු අරගෙන මේක ගිග්ලින් hina වෙනවා. පස්සේ බලන්න මේක අර්ත් වෙලා නැහැ මේ කරන්ට් එක පොළොවට කනෙක් වෙලා නැහැ හැම වෙලාවෙම ඉන්සුලේෂන් එකක් දාන්න. මේස් දාන්න. ඊට පස්සේ පොළවේ අඟල්ලා ඇණයක් ගහලා වයර් එකක් දෙනවා බබාගේ අතට අල්ලගෙන ඉන්න ෂෝක් එකට නිදා ගන්න. ඔහත් වෙනවා. අපි අද මේ ගත කරන ජීවිතේ මේ සුද්දාගේ ලනු කාලා සුද්දා තමයි වැඩේ කරගත්තේ. අපිට දැන් පොළොව ලයිසන් නැහැ. ඉතින් පොරොලයිසේ නැහැ ඉතියාම අනික වාගේ ගොනාට බීපු ඒත් කරත්තකාරය දීලා ගොනා කරත්තකාරය ගොනා බීලා ඕන්න කුරේ යනවා අඩමානෙට ගොනා යන්නේ <laughs> අඩමානෙට වගේ ඔක්කොම බලනකොට පංජබජයි ගහක පොල් ගහක නැගපියව පුහක් ගහක දෙකේද එකෙකුට බෑ ඌ වෙනවන ඔය කියන ගායවල මොකක්වත්ම නැහැ ඇරලා යනවා ඉතින් ඒ නිසා සක්මන් කරනකොට එන දේ බුදුරජාන් වහන්සේ විතරමයි ලෝකේ සාස්ෘණ වහන්සේ නමක් විදියට සක්මනේ ආනිසංස කියලා දෙන්නේ. හැම තැනම භාවනා තියෙනවා. කිසිම තැනක නැහැ සක්මන් භාවනාව කියන එක. ඒ වගේම තමයි භාවනාක ලෝකේ සක්මන ඇත්තෙත් නැහැ. ලංකාව වැටුනේ අවුරුදු 2500කට ඉස්සරලා ලංකාවේ මිනිස්සු සක්මන් කරලා නැහැ. ඊට ඉස්සෙල්ලට රහතන්තුලාට හැම තැනකම ඒ රීටිකල දාරේ මේ සක්මන් වලට වේදන් කරලා මේ වගේ ගේකට වැඩි. තාම තියෙනවා ඒවා. පොඩි වීදමක් නෙමෙයි කරලා තියෙන්නේ. ඒකට පේන කොච්චර වටිනාකමක් තියෙනවද. දැන් ගිහලා බලන පන්සලක කවදාකවත් දැකලා තියෙනව සක්මන. කාන්ටාර කුරුණක් සහ ලවුඩ් ස්පීකර් එකක් සෙට් එකක් අත්‍යවශ්‍යයි. එජ්ජු කොට්ටමක් ඉව දෙන්න ඕනේ. සක්මන කොහොක්වත් නැහැ. ඉතින් ඒ නිසා මම බැලුවා මම ගිහලා තියෙනවා දැන් තංගල බාහන මැදයන් අනික් බාහන මැදයන් සක්මන් කියන ගණන් ගන්නවා. ඥානාරාම ස්වාමීන් විතර. ඒ සක්මස තන දීලා හදපු කිසිම තැනක් නැහැ. ඒ නිසා මීටිකලාව කිසිම කෙනෙක් අපිට මේ පරියන්කේ ස්තුති කරන්නේ මොනවාක් කියලා දෙන්නේ නැහැ අපි නිකන් එලා බලා හිටපන් කියන එක විදිහෙන් කියන්නේ. ආනපාන කරපන් කියන්නේත් නැහැ පිම්බි මැගිලෝ කියන්නේ. ලක්මනට නම් වැඳලා යන්නේ. ඔයක්වත් නැහැ. අර විසහාකගේ කෙල්ලෝ 60 දෙනෙක් ආවා. ඔක්කොම ප්‍රිෆෙක්ස්ලා. ඉතින් ආවට පස්සේ මේ ඉවර වෙලා විතරක් මට කිව්වා පැයක බණක් කතා කරන්න කියලා. බණකට ගිහිල්ලා මම කිව්වා මේ එක්කේ ගෑනුලා මේක හරි අපිට ෆීඩ්බැක් එකක් දෙන්නේ කියලා. එක්කක් කතා කරන්න. තරුණ වයසේනේ. ඊට පස්සේ වයිස් ප්‍රින්සිපල් හිටියා මම අහුවා මේ කෙල්ලෝ අතර නැද්ද මේ වාද විවාද කණ්ඩායමක් කියලා. සුවන්ති ඒ කණ්ඩායමේ නායිකාවක් ඉන්නවා කියලා අතට. කො විල්ලෙජ් නැද්ද කො විසක කියන්නේ කොළඹ ඉස්කෝලේනේ අපි ගමේ බයියෝ කතා කරපියෝ කියන්නේ. ඊට පස්සේ ඔන්න කෙල්ලෙක් නැගිටලා මයික් එක ගන්න කියනවා. අනේ ස්වාමීන් වහන්සේ මේ මොනවා කතා කරනද කියලා තේරෙන්නේ අපි හැට දෙනාම මුළු ජීවිතේම එක විනාඩියක් හරි කතා නොකර හිටියනම් අද තමයි කිව්වා. 60 දෙනාම එකවර කතා නොවෙන්න අද තමයි හැමදාම කතාව. ටීචර් මට කියන්න දෙන්නේ හැබැයි එකක් කීතයි සං සක්මන් මළුවේ කෙල්ලොට ගියාට පස්සේ සමනලුව වගේ සංස ගෙඩිය ගැහුවත් කෙල්ලෝ එළියට එන්නේ සක්මනේ ඇලිලා. ඒතර වයිස් ප්‍රින්සිපල් කතා කරලා කියනවා විසාකාය කියුණත් මෙච්චර ටෙන්ෂන් එකක් තියෙනවා කියලා අපි දැනගත්ත මෙහාට පස්සේ. උන් තාමත් කියනවා අර වැලි පොළවේ සක්මන් කරනකොට ලැබිච්ච අත්දැකීම. ඉතින් උකට භාවනා කියලා ඕනනම් භාවනා කියලා කියන්නේ නැත්තම් හක්කලම් කරනවා කියලා දානවා හක්කලම් කරනවා කියලා දාන්න mindfulness mindful walking කියලා දාන්න කාටක කියන්න ඕනේ භාවනා කරනවා කියලා. ඉතින් ඇවිදිනකොට දැනෙන දේ ওই ටික තමයි මම කියන්නේ ලියන්නේ කියලා. ඇවිදිනකොට වැටෙන දේ මේ ස්ලැබ් එකේ ඇවිදින මොනවද වෙන්නේ? ගලේ ඇවිදින මොනවද වෙන්නේ කියන්නේ නැතුව මේක සමතද විපස්සනාද මේක මේ මොන ඥානද කියලා අහන්න තියලා තියෙන්නේ. බේසික්ස් හතු කොහෙන්ද? ඔය බේසික්ස් ගත්ත ගමන් උ ට්‍රැක් එකේ මනුස්සයා ඉන්නේ අනිවාර්යයෙන්ම සෝවන් මාර්ග ඥානෙ අඩුම ගන්න. එහෙම නැත්නම් ඊගා මාර්ග ඥානෙ. මොකද හොඳටම තේරෙනවා. ඊට පස්සේ දැනෙන දෙයට සාපේක්ෂව නොදැන දෙය තේරෙනවා. ඒක ඕන කෙනෙකුට උත්තර දෙන්න පුළුවන්. දැනෙන දෙයට සාපේක්ෂව නොදැන දෙය කියලා කියන්නේ බවුන්ඩරිස් කඩලා ගිහිල්ලා. දැනෙනවා කියලා කියන්නේ තියෙන දේවල් නෙවෙයි. තියෙන දේ බවුන්ඩරි එකක් තියෙනවා. බවුන්ඩරි කැඩිච්ච ගමන් ලැන්ග්වේජ් එක නැති වෙනවා. ඒක නොදැනෙන දෙයක් වඩටපත් වෙනවා. ආත්මෙට ඉන්න බෑ. මමයට ඉන්න බෑ ඊට පස්සේ. තණ්හාමාන දිට්ඨිය වලට ඉන්න බෑ. ඊට පස්සේ අහනවා ඊගාට මොකද කරන්න කියලා. ඊගාට කියන්නේ ආයේ ආත්මය ගන්න කොහොමද කියලා ඔය අහන්නේ. නැති කරලා දීපු ආත්මය ආයේ ගන්න කොහොමද? නැත්නම් කක්ක පැකට් එකක් ගන්න තියෙන කොහෙන්ද කියලා අහන්නේ. ඉතින් මං කරන සුපර් මාකට් ගිහලා ඉල්ලන්නේ කියලා කක්ක පැකට් එකක්. දෙන්නේ නැහැ. සුපර් මාකට් වලත් නැහැ. උක ආවට පස්සේ ඕක පුළුවන් තරම් ඉන්න බලන්න මම යදාන්නේ නැතුව. ආයේ ආයේ මේ සැලසුම් හදන්න නැතුව ප්‍රශ්න අහන්න නැතුව කොච්චර වෙලා ඉන්න පුළුවන්ද මොකද මේක උපයපු දෙයක් කෙලස් අඩු දෙයක් එතකොට තමයි තේරෙන පටන් ගනි මේ හිතට කෙලස් අඩු දෙයක් දුන්නට වසන්න බෑ එයා කැමති නැහැ එයාට ඕනේ මොකකින් හරි ගාගෙන අනාගෙන ප්‍රශ්න අහගෙන කෙලස් වවා ගන්න ඉතින් මෙච්චර ඉක්මන්න පුළුවන් කෙලස් අඩු තත්ත්වයක් අත්දක්වන්න නමුත් අපි දන්නේ එවැනි තත්ත්වෙදී කොහොමද ක්‍රියා කරන්න ඕනේ කියලා. මොකද හේතුව එතෙන්දී ආයසරයක් ඇවිස්සෙන්න පටන් අර ගන්නවා. අර මමයට ඇඟිලි ගහගන්න තැනක් තියෙන තණ්හාවට මාන දිට්ඨිය වලට. ඉතින් එතකොට ලොකු බයක් ඇති වෙනවා. ඉතින් මේක හොඳට මතක තියාගන්න කමටහන් සුද්ධ කරගෙන මුකුත් කරන්න එපා කොච්චර වෙලා ඕම මමත් යමක් නොකර සිටීමේ හැකියාව බලන්න. ඒක පුරුදු වෙනවා. ට්‍රැෆික් ජෑම් එකදී කියන්නේ අහන්න. ට්‍රැෆික් ජෑම් නැත්තම් ගමන යන්න. ආයෙ නතර කර කර අහන්න යන්න එපා. දැන් තේබට ඇත් කොහෙද තියෙන්නේ? චූ කරන්න ඕන හතර මේක මේ පාර හම්බ වෙච්ච ලැප්පලයන්. මගේ විවේකේ හම්බුනානේ දිගට පවත්තන්න. ඒ විවේකයට කියන්නේ මේ මහමෝද මැද අපිට පුංචි දුවේ වෙනක් හම්බ වෙලා. මහමෝද වැදේ යන්නේනමක් නැතෝ ඉන්න හිටපු කෙනාට පුංචි දූපතක් හම්බුනා වගේ ඒකත් Taman උපයාගත්ත දෙයක්. දන්න තැන ඉඳලා නොදන්න තැනට ආවේ. කියන්න පුළුවන් තැන ඉඳලා නොකිය කියන්න බැරි තැනට ආවේ. බවුන්ඩරියක් තියෙන තැන ඉඳලා නැත්නම් තැනට ආවේ. මම ඉන්න තැන ඉඳලා නැත්තන්ට ගිහිල්ලා තියෙන්නේ මේ දෙකම දන්න කෙනෙකුට විතරයි කියනවා බුදුන් පන්දි සංසේ ලෝකයේ පිළිබඳ විනිශ්චය කරන්න පුළුවන් මේ පැත්ත දන්නේ නැතුව මේ දන්න දේ තියෙන දේ විතරක් අක්කා ගැන විතරක් දන්න මනුස්සයෙකුට කිසිම විදියකට කිසිම දෙයක් ගැන තව කෙනෙක්ගේ තබා තමන්ගේ දෙයකටත් විනිශ්චය කරගන්න බෑ කෙරුවොත් ඒ විනිශ්චය තිත්ත ලැබුවටයක් හැදුවා වගේ කියලා බුදුහාමුදුරුවෝ කියනවා තිත්ත ලැබුවටයක් හැදුවොත් කරවිලටයක් පොළොවට දැමුත් උරා ගන්නෙම තිත්ත සාරෙමයි හදන්නෙම තිත්ත කොළමයි තිත්ත මල්මයි තිත්ත කිලිමයි. ඒ වගේ තමයි වැරදි අදහසක් ඇතුව දැම්මම පස්සේ උරන්නෙම පොළවේ තියෙන තිත්ත සාරේ. ඉතින් ඒ නිසා ඉස්ලාම් බලන්න ඕනේ මේ මොනවාක්වත් නැති තැනට මැරෙන්නේ ඉස්සෙල්ලා යන්න. ගිහිල්ලා ඒකට කලබල වෙන්නේ නැතුව ඉන්න. මේක తాවකාලික මරණයක් වගේ. ඉතින් මොකට හත්තර සැරේ 10 15 සැරේ ගිය කෙනාට මැරෙනවා කියන එක ඉතින් ඉච්චර දෙයක් නෑ පොඩ්ඩක් රිහර්සල් කරලානේ තියෙන්නේ. අනිත් එක ඒකට ඒ මේ කලබල කරන්නේ නැතුව ගියොත් ඔකේ ගැඹුරට බැහිමක් මේ මණ්ඩි මිටිලක් සිද්ධ වෙනවා. ඒ නිසා මේ தત્ත්වය දවල්ට කනවා රැයට කනවා මට්ටමට ෆැමිලියරයිස් කරන්න ඕනේ. නැත්නම් සීසන් කරන්න ඕනේ. මොනවාක්වත් දන්නේ ප්‍රශ්නයක් නැහැ. දන්නව ප්‍රශ්නයක් නැහැ. ආනෝයි දෙකටම සමහිත එනකම් භාවනා කරන්න මේ කෙනාට සැල වැඩි. මේ කෙනෙකුට කියන්නේ එහෙම විවේක වුණා නම් ඒක තමන්ට කරප්පන් එන්නේ නැතුව ඇලර්ජික් රියැක්ෂන් නැතුව nausea එන්නේ නැතුව එහෙම නැත්නම් vomitish feeling එන්නේ නැතුව ඉන්න පුළුවන් නම් පුළුවන් තරම් ඉන්න දෙන්න. ඒ ටිකේ තමයි healing සිද්ධ වෙන්නේ. ඒ තමයි තෙරපි එක සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ උපෙව්වට පස්සේ ඊගාට මොකද කියලා අවසන් නැතුව පුළුවන් තරම් ඉන්න. ඊට පස්සේ ඒක natural cycle එකට යනවා දැනෙනවා නොදැනෙනවා දැනෙනවා නොදැනෙනවා දැනෙනවා නොදැනෙනවා ප්‍රයත්න කරන්න ඕනේ නැහැ. ඒ නිසා ඔක උපයාගත්තට පස්සේ ඒ ස්වභාවික චක්‍රයට හේතුඵල චක්‍රයට යන්න ගන්න එකයි තියෙන්නේ. ඉතින් මේක හොඳ ඇක්සස් එකක්. හොඳ දොරටුවක්. ඒක මොකද දන්න තැනින් පටන් ගන්න තියෙන්නේ. නොදන්න තැනට ගිහිල්ලා තියෙන නිසා අනික් අයත් මේ ලියන ක්‍රමේ පොඩ්ඩක් අනුගමනය කරන්න. එහෙම නැත්නම් කමෙන්ට්ස් දෙන්න බෑ, ඩිස්කස් කරන්න බෑ. කිකොල අනික් අන්තිම කෙලවෙන පටන් ගන්න ලියන්න පටන් ගත්තට කමෙන්ට්ස් දෙන්න බෑ. ඒ නිසා පටන් ගන්නකොට දැනෙන දේෙන් පටන් අර ගන්නවා නම් ඒක හොඳ රචනා ශිල්පයක් කියලා කියතේ. ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේදී ආස්වාස ප්‍රස්වාසයේ ප්‍රකට වෙන තැන ගැන සිත යොමු කර සිහියෙන් විමසනකොට තේරෙනවා මේ දැනෙන වේදනාව විඳීම බාහිරයෙන් ආපු දෙයක් නම් නොවේමයි යන බවත් කයත් වාතයේ පටවි පටවිය නිසා පොට්ටබ්බයත් කාය විඥානයත් හේතුවෙන් මගේම සිතේ හටගත් ඵලයක් බවත්. ඉතින් ඇත්තටම මේ වගේ දැනීමක් තමයි කය පුරාම තියෙන බව පැහැදිලි. ඒ නිසා ඇලෙන්න ගැටෙන්න කිසිවක් බාහිර තුල නැති බව තේරෙනවා. සතිපට්ඨාන සූත්‍රයේත් අනිනිස්ස තෝච්ච විහෙරති නචකින්චි ලෝකේ උපාදීති කියලා අවසන් වෙනවා. එතනින් ඉදිරියට විදර්ශනා කරන්න උපදේශ අපි මුග දෙනෙක් පතනවා. නමුත් එවැනි දල අදහසක් අවබෝධයක් ආවහම ඊළඟට කරන්න ඇත්තේ සතියෙන් සිටීමම නේද? කාලයෙන් වැඩි ප්‍රමාණයක් සතිය දියුණු කළ යුතු බව පැහැදිලියි. භාවනාවේදී අතීතයේ අතපසු වීම ගැන සිතවිලි එනවා. ඉදිරියේ කරන්න හිතන වැඩ ගැන මතක් වෙනවා. වරහන් ඇතුලේ පිං අතේ වැඩ ධර්මදානය වැනි දේවල් වැඩි. ඔබ වහන්සේට අප්‍රමාණ පින්. මා කළ යම් කිසි පිනක් ඇතනම් ඒ සියලු පින් ඔබ වහන්සේට අනුමෝදන් වෙත්වා. මේකේදී හැබැයි බුදුහාමුදුරු කියන එකට විරුද්ධයි. මොකද බුදුරජාණන්සේ ලෝකෙ පෙන්ලා දීලා තියෙනවා පුද්ගල జాති හතර දෙනෙක්. අන්තත්තප, බහිත්තප, අන්තත් අත්තත්තාව, බහිත්තාව, අන්තත්තාව, බහිත්තාව, න අන්තත්තාව, න බහිත්තාව කියලා. මේ ඇති වෙන දේවල් ඇතුලෙන් හට ගන්නවා කියලා බාර ගන්න පිරිසක් ඉන්නේ. නෑ නෑ මේක කවුරු හරි කරපු හෝ නියමයක් නැත්තම් අල්ලපු ගෙදර මනස තමයි මේ කිරුවේ කියලා කියන જાතියක් ඉන්නවා. ওই දෙක කලවම් කරගත්ත පිරිසක් ඉන්නවා. ඒක ඇතුළෙමුත් නෙවෙයි පිටුමෙත් නෙවෙයි. ඒක මේ සර්බලදාරි දෙයියන් නැති කරපු එකක් කියලා කියනවා. නමුත් බුදුහාස කියනවා එකක්වත් බොරු මේ වගේ දුකක් නම් එන්නේ ඇතුලෙන් හට ගන්නවා කියන්නේ කොහොමද අපිට තියෙනවද එහෙම දුක් ඇති කරයි මේ ආසාවක්. හැමතැනම දුකක් නම් ඒක මේ මගේ විඥානය නිසා මගේ හිත නිසා ඇති කරගන්නවා නම් එහෙව් හිතකට මගේ හිත කියන තරම් අමනද තකතිරද මරිද මෝඩද කියලා බුදුහාමුදුරුවෝ. මේ දුක ඇති කරගන්න දෙයට මොකද මම කියන්නේ. ඉතින් ඒක මම ඇති කරගන්න දෙයක්වත් නෙවෙයි. අනුන් විසින් කරගන්න දෙයක්වත් නෙවෙයි. ඉක්මන් වෙන්න එපා. මම කියාගත්තොත් තමට දෙස් දෙනවා. අනුන් කියාගත්තොත් අනුන්ට දෙස් දෙනවා. මේ දෙකේ කලවමකුත් නෙවෙයි මේ දෙකෙන් පරිබාහිර දෙයක්වත් නෙවෙයි. ඒ හේතු වෙනකොට ඒ ඵල ඇති වෙනවා. අපි මේ හේතුව හෝ ඵලය එකකට ඇට්‍රිබියුට් කරපු ගමන් වර්ධනයි. කිසිම ඒක හේතුකෝ දෙයක් හටගන්නේ නැහැ. මේ හේතු රාශියකින් හටගන්නේ. ඉතින් මේ මමයා ගත්තොත් මේ මම මම කෙරුවයි කියන්නේ මම නම් ඇයි එහෙම දුක් කරව ගන්න අන්තත්තාප ඇතුලෙන් හට ගන්න තැවීම බහිතාප උංගෝදනයක් විතර නෑ අල්ලපු ගෙදර පන්චා හුනියම් කරලා ආණ්ඩුව ශ්‍රී ලංකාවේ ඉඳා වැස්ස වහපු නිසා තමයි දුක එන්නේ කියලා. ඒක જાතියක්. මොනවා හරි වෙච්ච ගමන් අල්ලපු ගෙදරට හේතු කරලා නිකන් වෙනවා. තව කට්ටිය හිතනවා මේ දෙකේ එකතුවක් කියලා. තව කට්ටිය කියනවා මේ දෙකෙන් පරිබාහිර එකක් කියලා. බුදුසසුන් කියනවා මේ ඔක්කොට මෙහි තියෙන එකක් හේතුඵල ධර්ම නිසා මේ රචනයේ තුන්වෙනි වාක්‍යය හතරවෙනි වාක්‍යය කියලා තන මේක මගේ හිතෙන් කියලා. මේ තරම් දුක් දෙන එකද මගේ හිත කියන තරම් අමන වෙන්න ඕනේ. මගේ හිත ওই විදිහට මේ ඔක්කොම යෙදුම යොදාගෙන දුක් හදා ගන්නවා නම් ඔකට මම කියා ගන්න වටනද කියලා බුදුසසුනේ මූලික ප්‍රශ්න නගන නිසා හදිස්සි වෙන්න එපා. මේ කියන කන්නුෙන් අර්ධයක් ඇත්ත. තව ලක්ෂ කෝටි වාරයක් වෙන්න දෙන්න. වෙනකොට තමයි තේරෙයි විනිශ්චයක් ගත්ත ගමන් පරිවේශනේ හිටිනවා. මම නැවතත් කියන විනිශ්චයක් ගත්ත ගමන් පරිශ්‍රණයේ හිටිනවා. feasibility study එක වැඩි කරන්න conclusion එක අඩු කරන්න. නිරීක්ෂණේ වැඩි කරන්න නිගමන අඩු කරන්න. එතකොට මාන්නේ නැති වෙනවා. එතකොට මේ නිහතමානී වෙනවා. අපි තාම ඉන්නේ feasibility stage එක. අපි තාම තොරතුරු එකතු කරන විනිශ්චයක් නැහැ. උලමොලයා තොරතුරු එන්නත් ඉසලා විනිශ්චය කරන කෑ ගහන්න පටන් ගන්නවා. ඒක නට උදව් කරන්න බුදුහාමුදුරන්ටත් බෑ. මේ වගේ කෙනෙකුට කියද හැකි ඔය මම කියා ගන්න එපා. ඒක බුදුජානසිතෙන් ප්‍රතික්ෂේප කරපුව හතරෙන් එකක්. දැනට ඒකට ඇවිල්ලා තිබුණාට අපරාධයක් පෞසිද්ධ වෙනවා කියලා හිතන්නත් එපා. නැවත නැවතත් බලන්න. මේ ඇතුළතින්ම එන දෙයක් නම් ඇයි මේ අපි ඇතුළතින් දුකක් හදාගන්නේ? කවුරක්වත් කරන්නේ නැහැ. මේක තව ඉඩ තියෙනවා නිරීක්ෂණය තව මදි. නිගමනයේ ඉක්මන් වෙලා තියෙන වැඩි ඔය තමයි කියන්නේ නොයවසනාසුළු ගතිය පොඩ්ඩක් ඉවසනාසුළු ගතියෙන් දිගට කරගෙන යන්න. එතකොට මට දැන් අනුමෝදන් කරලා තියෙන පිනක්ද පවද්ද කියලා මට පොඩි දැකේකුත් තියෙනවා. ඕකට මම ඒක ලිව්වේ ඇත්තටම මේ ඇත්තටම මගේ අකුරු ලිවීම වැරදි නෑ. ඇත්තට මම කියලා මම බින් කරේ නෑ. ඇත්තට මේ ඕන උනේ මට කියන්නේ හේතුඵල යන මම පළවෙනි කොටස ගියේ. හේතුඵල වලට යන තව ගොඩක් යන්න තියෙනවා. ඔය කී විදිහට තමයි පේන හරිය කොටස් ටික විතරක් ගන්න ගියේක හොඳ ආරම්භයක් පරිශ්‍රයට. නමුත් පරිචෙන් දිගට යන්න ඕනේ. කියන්නේ feasibility එක වැඩි කරනවා නෑ ඒක මේ බුදුම පඬිස්සංශ කියනවා භාවනා ඉවරනකොට presentation grammar clarity order එක ඔක්කොම හැදෙන්න ඕන එහෙම හැදුන් නැත්නම් ගෝලයාගේ කිසි වැරද්දක් නෑ ගුරුන්නාසික වැරද්දක් තියෙනවා ඉවර වෙනකම්ම ආයේ කොච්චර හැදුවත් ඒ සංශ ඉවර කරන්නේ ඇද්ද ඇද්ද ගන්නවා ඇද්ද ගන්න presentation වැරදි grammar වැරදි content එක වැරදි අපිට කරන්න තියෙන්නේ මේ වගේ සුද්ධයක් කරන වෙලාවේ කම්ප්ලේන්ට් දදා ඉන්නේ නැතුව පුළුවන් තරම් ලියන්න ඕනේ. ලියලිය ලියලිය දානකොට ඒ සංසි කියලා දෙනවා. ඒ කියන්නේ තරහට ගහන්න නෙවෙයි කියන්නේ. මිනිස්යාගේ මේ තොරතුරු ගත්තට පස්සේ feasibility එක රාට පස්සේ අපේ presentation එක මෙච්චරයි, content එක මේකයි, grammar එක මේකයි කියන එක ඔක්කොම බලපානවනේ. ඉතින් ඒ ඔබ හිතලා කරන වැරදි නෙවෙයිනේ. හිතලා කරලා වෙනවා ප්‍රසන් කරන්න නැතුව ඉඳී. එතකොට ඒත් පරාදයිනේ. ප්‍රසන් කරවන්න ඕනේ. කරලා කියනවා මෙන්න මේ මේ කැලි හැදෙන්න. හැදෙනකොට යාගේ ප්‍රසන්ටේෂන් විතර නෙවෙයි කියන්න ඕනේ තොරතුරත් වෙනස්. තොරතුරත් වෙනස්. ඒතර බේනවා මොනම දෙයක්වත් කන්ක්ලූෂන් එකක් දෙන්න යන්න එපා. කියන්නේ දැනට I I suppose I hope like this කියලා කියනවා මිස පොඩ්ඩක් ඉන්න තව මම ඉන්නේ රිසර්ච් එකේ. තව තාම යන්නේ මේ තොරතුරු accumulate කර. feasibility study, feasibility level එකේ. ඉතින් ඒක උඩ බේන්න පටන් අර ගන්නවා අපි තාම කොමිට් වෙලා නැහැ නේ. ඉහතමද සූත්‍රයක් කියනකොට ඇහුනොත් එහෙම ඔය මේ මේ කවුද මේ කන්දරක සූත්‍රේ කන්දරක මම දන්නේ සූත්‍රේ මම හිතන්නේ බුදුසසුන ළඟට එනවා ඒ අස්වාරෝකේ. ඒ විල කියනවා මේ ඔයගොල්ලෝගේ ආජීවට්ටම කියන්නේ උපෝසත අට්ටංග සීල සමාදන් වෙන්නේ කියලා. මේ නිකන් ගෙදර ඉන්න මිනිහා. ඊට පස්සේ බුදුන් කියනවා අනේ බොහොම හොඳයි. මේ කියලිවෙලා මේ ලෝකේ මිනිස්සු හතර දෙනෙක් ඉන්නවා කියනකොට මිනිස්සු කියනවා අනිවාර්ය වැඩ ගොඩක් තියෙනවා. යන් යන් කියලා. කියනවා කාලය දැනගන්න යන්නේ කියලා. බේස. ඊට පස්සේ ආනන්ද ආමතුරු එනවා මෙයා වගේ උණුතර කෝප්පය පිළියන්නේ ළඟට ආවට කියනවා ආනන්ද ඔය මනුස්සයාගේ වචන හතර ඇහුවනම් සෝවන් වෙනවා. ওই වචන හතර විස්තර කරනකන් හිටියනම් සෝවන් වෙනවා. මට කරන්න දෙයක් නැහැ මනුස්සයා ගියා. ආනන්ද ස්වාමීන් වහන්සේ සිවුර සකස් කළා අදලා කියනවා එයාට බැරි වුණාට අපට කියලා දෙන්නේ කියලා. ඉතින් ජීවත් වෙන ජනතාව විනේ ජනතාව වෙනුවෙන් අපට කියලා දෙන්නේ කියලා. ඊට පස්සේ කියනවා අන්තාතව බයිතව අන්තත්තප බහිතාතප න අන්තාතප න බහිතාතප කියලා මෙන්න මේ පුරුෂ හතර දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ ඇට්‍රිබියුට්ස් එක නටක් ගාලා කියන මේක ඇතුළ නිසා මේක පිට නිසා කියලා හදිස් වෙන්න එපා. එහෙම ඒක හේතුකව දෙන්න දෙයක් නැහැ මේ ලෝකේ කරන්න බෑ. ඩිසයිඩ් කරොත් කොමිට් වුණා අකුසලයක්. ඒවට තමයි සංස්කාර කියන්නේ. මොකක් මොකක්ද දෙන හදිසිය? ඇයි අපි කන්ක්ලූඩ් කරන්නේ? ඇයි අපි දෙන්නේ කාටද අපි බැඳිලා ඉන්නේ නිදර්ශන මේ තීන්දුවක් දෙන්නේ? මයිලකට ඇවිල්ලා කවුරු හරි ගිහුව ඇහුවොත් එමේ ඉක්මනට සාංශ මේක තීන්දුව කරන්න කියලා කන රත් වෙන්න ගන්නවා. ඔය එකෙකුටවත් තීන්දුවට වෙන්නේ නෙවෙයි මම පැවිදි උනේ. ප්‍රශ්නයක් තියෙනවා නම් කියපන් ඒක සාකච්ඡා කරලා මට ඕන නම් තීන්දුවක් දෙන්න නැත්නම් නිකන් ඉන්නවා. කවුරු කියනවා සාංශ මේ වෙලාව තුළ මෙච්චර තීන්දුවක් දෙන්නකොත් මම හිතනවා ඒක මට කරන බරපතල හිරදඬුවමක් වගේ. මොකෙකුටවත් තීන්දුව කරන්න නැහැ. තීන්දුව හරහා විතරයි මාරේ අපි අල්ලන්නේ. තීන්දුව දෙනකම් මාරේට ෆිගර් අවුට් කරගන්න බෑ අපි කවුද කියලා. ඔක්කොම බඩු හැව් තොරතුරු තියෙනවා දෙන්නේ නැහැ තීන්දුව. ඒකට කියනවා අපන්නක ප්‍රතිපදා. එහෙම නැත්නම් ඒකට කියනවා මේ උපේක්ෂාව. පොඩ ඉන්න. තීන්දුව කරනවා කවුද හදිසි කවුද ඉන්නේ අපිට එහෙම තීන්දුව කරපන් කියන්නේ. ඉන්නවනම් අපි බැලුවනේ. අපි දාතේවනේ. ඊට බම්බට හදිසියෙන් තීන්දුව හිට බම්බටනේ හදිසි වට නැහැ. ඉසුර අපිට වෙන්න බලනවා මුළු ලෝකෙම ජය අරගෙන තියෙනවා. අපි ෆීසිබිලිටි කියන තාකල් මො තාම අපි එකතු කරනවා. තීන්දුව කරන්නේ. අපේ හද මේ තර්ක මනස කැමැතිම නෑ ඉක්මනට මේක තීන්දුව කරන්න. අර තීන්දුව කරපු ගමන් කොමිට් වුණා. කොමිට් වෙච්ච ගමන් ඩිසයිඩඩ් අපිට පනිෂ්මන්ට් එක ලැබෙනවා. ඒ නිසා පුළුවන් තරම් තීන්දුව පසර දාන්න. ඩිරෙක්ෂනේ වැඩි කරන්න. පරීක්ෂණ නිරීක්ෂණ නිගමනය කියලා ලියලා ඉගෙනගෙන තියන්න. අර අටේවන්ති උගන්නන්නේ. ඔය සාහි විද්‍යාව උගන්නන්න ගියා පරීක්ෂණ නිරීක්ෂණ නිගමනය. නිරීක්ෂණේ වැඩි කරන්න නිගමනේ පසර දාන suspended decision suspend evenly suspended attention. decision එක suspend කරන්න. evenly suspended attention full alert එකේ ඉන්නවා. මොන මොන variables අපිට අහුවෙලා නැද්ද? මොන මොන variables overemphasize වෙලා තියෙනවද? උනා නම් තීන්දුව වැරදි. එනිසා suspended decision sus evenly suspended attention. මොකාටවත් අල්ලන්න බෑ. නිවන් දැකලා නෙවෙයි. කට්ටකම්. <laughs> ඔසම කේවිලින්සම් කියන්නේ. ඔය තමයි අර්ථ ශාස්ත්‍රය කියන්නේ. ওই ටික දන්නවා රට පාලනය කරතයි. දැන් ලංකාවේ යන්නේත් ඒකම තමයි. මොන කඩක්වත් තීන්දුවක් දෙන්නේ නැහැ. කියන <laughs> කරගන්න විදියක් නැහැ. වැඩි බලතල වැඩිතර වැඩි බලතල නැහැ අපිට. ඒ නිසා මේ යන්තම් කඹේ ඇවිදිනවා කියලා. අර මම දැක්ක සතිපාද ලබාවතිලිය තියෙනවා. ඒ කට්ටියගේ ඩිසේබල් ඩිසේබල් එකම එබිලිටි එකක් කළා දැන් ගවර්න්මන්ට් එක. මොනවාක තීන්දුවක් කරන්නේ ආදිසියට බලයක් නැහැ. කියන ඇත්ත තමයි ප්‍රශ්නේ දැන් තියෙනවා තමයි අපි තීන්දුව කරන්නේ. කරුවා. ඉතින් යෝගාවචරත් කරන දෙන්නේ. පුළුවන් තමන් තොරතුරු වෙන්න ගන්න. තීන්දුව ගන්න හදිස්සෙන්න එපා. හැබැයි එක්ස්පෙරිමන්ට් එක කරනවා. නිරීක්ෂණ යනවා. ඒක නිසා තමන් කරනවා කියලා හදිස්සි වෙන්න එපා. ඒක අත්ති කිලෝකාන යෝගයට වැටෙනවා. එහෙම හදිස්සි කරන්න නරකයි. එතකොට අපේ පරිශන කරන තියෙන රිසෝසස් වලට අපි අවතක්සීරු කෙරුවා නිග්‍රහ කරා වෙනවා. ටිකටම කරගෙන යන එකයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ දවස මුළුල්ලේම මනසේ සංසුන් භාවයක් පවතී. මනසට එන සිතුවිලි වේදනා ගැන හොඳ සතියක් පවතී. පර්යංකයේදී හුස්ම නොදනේ. සිත සංසුන් වී හිස් භාවයකට පවතී. ඉන්පසු විටෙන් විට නින්දකට යන අතර එහිද අවදියක් ඇත. එනම් නින්දට යන බවත් ඉන්න බවත් හා ආපසු එන බවත්ය. මුළු පර්යංකයම මේ ස්වභාවයේ පවතී. සක්මනේදී වම් පායේ හා දකුණු පායේ ස්පර්ශය දැනෙන අතර මනස ඒ ස්පර්ශය අල්ලා ගැනීමක් නොකරන අතර නිදහසේ පවතී. දවස මුළුල්ලේම සිතේ සංසුන් ස්වභාවයක් පවතී. සිතවිලි, ශබ්ද, අවට රූප දැකීමෙන් බාධාවක් නොමැත. එදිනෙදා ජීවිතයේදීද මේ ස්වභාවය පවතී. නමුත් සති කීපයක පමණ කාලයක් තුල ඉමෝෂන්ස් වල වැඩිවීමක් සිදු වී ඇත. එනම් හදවතේ දුකක් හා ආදරයක් තදින්ම දැනේ. ආදරයේ ඇති වූ විට සුඛ ස්වභාවයක්ද දුක ඇති වූ විට හදවතේ වේදනාවක්ද බොහෝ විට පාලනයකින් තොරව හැඬීමක් සිදුවේ. ආදරය හා දුක අතර දෝලනයක් දෝලනය වීමක් පවතී. දැඩි පාළු ස්වභාවයක්ද විටින් විට දැනේ. මේ ඇති වී ඇති ස්වභාවය පිළිබඳ උපදෙස් කීපයක් පතමි. ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ පතමි. තෙරුවන් සරණයි. මාරි හදවතක් තියෙන කෙනෙක් කියලා ෂුවර්. ඒක ලොකු දෙයක්. උගදෙනකොට ඒකවත් දන්නේ නැහැ. හදවතක් තියෙනකොට මේ වේදනාව දුකවත් තියෙන්නේ. ඒ නිසා සන්තෝෂෙන් ඉත එකක්මත් තියෙනවා සතුටු වෙන්න මුලයක් කියලා එකක් තියෙනවා කියන්නේ. මුලුවක් නැත්තම් ඉත එකක්ම ඉන්නේ නැහැ. ඉතියක් එනකොට මේ දන්න අනේ සන්තෝෂ වෙන්න ඔළුව ඇතුලේ මොනවා හරි තියෙනවා. ලুকু දෙයක් එසේ එකක් වහා කියලා මෙයාත් ඊයවිල්ලා කිව්වා මට ඇයි එකක්ම අඩු වේගෙන යනවා කියලා මට සෝරි කියලා හිතුණා. එහෙම නැත්තම් ඔළුවක් තියෙන බවට මතක නැහැ. කකුල කැපුණ නැත්තම් ශිරෝමට වගේ කකුල කොට වුණ නැත්තම් කකුලක් තියෙන බව මතක නැහැ. දුවන්නේ ගියාම හැතැම්ම ගන්න මතක නැහැ. මොකක් හරි කරවෙන්න ඕන අඩු වෙන්න ඕන ඒක තියෙන බව දැනෙන්න. නිසා කවදා හරි ඇහක් නැති වෙච්ච කෙනාට ඇහි වටිනාකම තියෙනවා. ඉතින් ඒක නිසා අපිට ඒවට අවදි වෙනකොට ඒවගේ සෙන්සිටිවිටි එක වැඩි වෙන එක අපි කරදරයකට ගන්න නරකයි. ඒ උපකරණය තියෙන බවට තියෙන හැටි. ඒ නිසා මෙතෙක් කල් යන්න ඇති එන්න ඇති ආදරය සහ දුක් දැන් ඒක හොඳට හයිලයිට් වෙලා ඇම්ප්ලිෆයි වෙලා පේනවා. ඉතින් මේ පෙනීම මුල් කොටසටත් මේ ප්‍රශ්නේ අදාළයි. මේ අවසාන කොටසත් අදාළයි. මේ විදිහට මේ මගේ හිත වරක ප්‍රේමයටත් වරක ශෝකයටත් යන බව දැනීම මම ලියුපෙක නයෙන් අහනවා මේක සතිය තියෙන බවට ලකුණක් සතිය දියුණු බවට ලකුණක්ද නැත්නම් සතිය පැවැත්වීමට බාධාවත්ද කියලා කැමැතිද ලියුපෙක නාත උසාර ඉදිරි සාකච්ඡාවට ගන්න පුළුවන් මේ වගේ Tamanට මේ දුක් කරදර මේ තියෙන වෙලාව සතියට බාධාවද නැත්නම් සතිය තියෙන බව සතිය ප්‍රතිඵලයක්ද එහෙම නැත්නම් සතියට බාධාවත්ද කියලා අනිත් දවසේ ඒක දාන්න එහෙම නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්නට ඒක ඉතිස්ලා ටිකකට වැදගත් ඒ රචනයේ මුල දිගටම යනකොට මේ විවිධාකාර දේවල් විස්තර කරලා තියෙනවා විවේක වෙනවා නින්දට යනවා නින්ද ඇතුලේ ඉන්නවා තියෙනවා පිටේ ඉන්නවා තියෙනවා මේ පුරාවට සතිය තියෙන බවට නිතරම Taman ඇලර්ට් එකේ ඉන්නවනම් ඔయిత වැඩිය අම්මා මැරෙන්න ඕනේ, ඉස ගිනි ගන්න ඕනේ, දරුවෝ නැහින්න ඕනේ, ගෙවල් දොරවල් කැඩෙන්න ඕනේ. ඒතියෙදි සතිය පවත්වන්න පුළුවන්ද කියන එක තමයි මේ පරිශ්‍රණයේ අන්තිම. දිගටම වෙන්න පටන් ගන්නවා. ඒ ඔක්කොම වෙයි. ඒ ඔක්කොම උනත් සතිය හානි වෙනවද, කම්පණය වෙනවද, කැඩෙනවද කියන එක ලියන්න පුළුවන් නම් ඒක තමයි ලෝකේ තියෙන හොඳම රචනය. එයිසා අනිත් දවසේ ඒකත් ඇතුල් කරන්න කියලා මම ඉල්ලා හිටිනවා. ස්වාමින් වහන්ස අද දවසේ හිතේ ඇති හිස්භාවයට හිත යොමු කරමින් එන සිතිවිලි වල විඥානීය ක්‍රියාව බලමින් සක්මනේ යෙදුණෙමි. පැය භාගයක් පමණ සක්මන් එක දිගට සක්මනේ යෙදුණු පසු මගේ කන පිටුපසින් ගැඹුරු ශබ්දයක් සමග මා සම්බන්ධ වන බව තේරුම් ගතිමි. ඒ විශාල සුලිසුලඟක් වැනි ශබ්දයක් ශබ්දයකින් පටන්ගෙන පාළමු ගුහාවක් වැනි තැනකට ගියා වැනිය. විනාඩියක් හෝ දෙකක් මෙසේ සිට නැවතත් මම සක්මනේ අරමුණ වැටහින. තව ටික දුරක් යන විට සක්මන මගේ පාලනයකින් තොරව නතර විය. ඉන්පසු ඇසට කඳුළු ආ නමුත් හේතුවක් නොතිබුණ. අතර විනාඩි 5ක් පමණ මේ තත්ත්වයේ තිබුණි. ස්වාමීන් වහන්සේ අනුකම්පාවෙන් උපදෙස් පතමි. අර ඉස්සලා කියපේ කනට වගේ මේකේ විවිධ උච්චාවචතා හිතේ ඇති වෙනවා. හිතේ ඇති වෙද්දී තමන් බලන්න ඕනේ මේ සතිය වේපුල්ල සතියක් වෙනවා නම් අඛණ්ඩ සතියක් වෙනවා නම් සුපතිත්තිස සතියක් වෙනවා නම් ඔය හැම එකක් අස්සේ මල් මාලය ඇතුලෙන් යන නූල වගේ සතිය කැඩලා නැති බවට තමන් නිතරම වෙරිෆයි කර කර ඉන්නවා. වෙරිෆයි කරපුවා උච්ච සැපේනවා උච්ච දුක් වෙනවා. ඒ ආවට තමයි පේනවා මේ සතිය කියන එක ඔය මොනම දුකකින්වත් මොනම සැපකින්වත් කැඩෙන්නේ නැහැ කියලා. ඒකට බුදුරජාණන්සේ සඳහන් කළ තියෙනවා සතාධිපතිය සබ්බේ ධම්මා. මේ ලෝකේ තියෙන හැම ධර්මයකදීම සතිය මුල් තැන් දෙනවා මුල් අධික ප්‍රතිකම් කරනවා. එනිසා කාටවත් සතිය වඩන්න ඕන කම නැහැ. මොකද සතිය කියන්නේ හිතේ තියෙන ස්වභාවය. අපිට තියෙන්නේ මේ සතිය විවිධ තැන් වලට දාලා කැඩෙනවයි කියලා අපි හිතුවට සතිය ඇත්තටම කැඩෙනවද කියලා බලන්න. කැඩෙන්නේ නැහැ. අනේ ඉදාට තේරෙනවා මරණයේදී සතිය කැඩෙන්නේ නැහැ කියලා. මරණයෙන් එහා පැත්තට සතිය කැඩෙන්නේ නැහැ. අන්න එතකොට ඒ කෙනාට තේරෙනවා මරණදී කියලා මේ අපි මේ එකතු කරපුවාට දෙල්ලම් ගෙදරට එකතු කරපුවා පොල් කටු ටිකයි වැලි ටිකයි නැති වෙලා යනවා. නමුත් සෙල්ලම යනවා. මේ මේ ජීවිතේ එකතු කරගත්ත දේවල් වැලි සෙල්ලම් කරපුවට ගන්න මේ පොඩි සෙල්ලම් ගයක් ඔය. ඒ ටික නැති වෙයි. මරණදී මුකුත් වෙන්නේ නැහැ. ඒක සෝතානුසත් සූත්‍රයේදී සරුවත් සංසේ සඳහන් කරලා තියෙනවා. තතිය වැඩුවොත් ඒක මට්ටමකට මේ කැස්සක් කරනවා සතිය ගන්න වැස්සක් කරනවා සතිය ගන්න මැස්සක් කරනවා සතිය ගන්නවා කියලා ලියනවා තමයි බෝරු එහෙම කැඩෙන්නේ නැහැ ඒ තියේදී දිගට භාවනා කරනවා තේනවා කැස්ස වැස්ස නෙමෙයි මොකාව සති කරන්නේ කියලා එදාට කියනවා සුතා දතා ಪರಿචිතා මනසානුපෙක්කිතා සිද්ධිත්‍යා සුප්පටි විජ්ජා කියන මට්ටමන සතිය වැඩුවා නම් අවසාන චිත්තක්ෂණේ හිත සම්පූර්ණ වික්ෂිප්ත වෙලා මැරලා ගියත් සුගතියකට යනවා. ඇත්තට සත්‍ය වඩපු කෙනාගේ අවසාන චිත්තක්ෂණේ සම්පූර්ණ වික්ෂිප්ත වුණත් සුගතියකට ගෙනියනවා. මොකද හේතුව ඊට පස්සේ සතුප්පාද කියලා එකක් බුදුහාම කියනවා. දන්දා භික්කවේ උපජ්ජති සතුප්පාදෝ. යා ගිහිල්ලා බලනවලු යකෝ මෙච්චර අවුලක් කළා මැරිලත් මම මේ හොඳ තැනකට ආවේ කොහොමද කියලා. ඒතර හිමීට කල්පනා කරලා මං ගියා ආත්මෙ මෙච්චරක් සතිය වඩලා තියෙනවා. වඩලා සතිය නිසා මට මරණය හරහා ඇවිල්ලා තියෙනවා කියලා. ඒ නිසා මේ වඩලා සතිය තේරෙන්නේ Tamanට අසාධ්‍ය ලෙඩක් ආපු දවසේ. තමන්ට උදව්ව තේරෙන්නේ මාරණාන්තික වේදනාවක් ආපු වෙලාව. අනිත ඔක්කොම හැරෙනවා. මේක ඉතුරු වෙනවා. ඉතින් ඒ නිසා මේ වෙලාවෙත් බලන්න ඔය අම්මා නැති වුණාට තාත්තා නැති වුණාට ඉචගිනි ගත්තට ගෙට ගිනි ගත්තට සතිය අතාරින්න එපා. අතාරින්නේ නැහැ කියන පැත්තෙන් බලන්න. එතෙන්ද ගන්නවා කියන එක හරිම අමාරුයි. මොකද අපි සතියට හැඳි විටෙන්මයි බෙදන්නේ හැම වෙලාවෙම. හැම වෙලාවෙම කියනවා මගේ සතිය කැඩුනා, අරක නිසා කරනවා, මේක නිසා කරනවා කියලා බොරු. කැඩෙන්නේ ඒක කියන්නත් එපා ආදුනිකයන්. ආදුනිකයන් කියෝ කැඩනවා බබා පරිසං කරලා පාවිච්චි කරන්න බිවර්නොත් කැඩෙයි. පරිසං කරලා ධානයනේ කියලා තමයි දෙන්නේ. අනේ පොළේ ගහුවොත් කැඩෙන්නේ. අනේ දාපු දවස් තමයි තේරෙනවා කාටවත් පුළුවන් මට දුක දෙන්න. මට දුක එන්නේ සතිය කරනවා කියලා හිතුවොත් කැඩෙන්නේ නැහැ. සතාධිපතිය සබ්බේ ධම්මා. සතිය කියන එක අධිපතිකම් කර ධර්මයක්. ඒ නිසා අපිට කාටවත් සතිය පාසල දාලා සතිය උගන්වන්න ඕනේ කමක් නැහැ. අපි කියන්නේ මෙහෙම එකක් තියෙනවා. ඕනේ දුකක් කරා යන ගිහලා බලපන් ඉස්සර පස්සට බලපන් මේක කැල්ල නැහැ. අන්න ඒක කියන්නේ ගේ දාසේ මනස කොහොමද සක්විත රජු. මුළු ලෝකෙම ජය අරගෙන ඉවරයි. කොහේ ගියත් එයා දන්නවා මොන වුණත් ඔය ඇති කඩන්න බෑ. අන්න ඒ පැත්තෙන් බලන්න. මේ මේකේ තියෙන සතියේ තියෙන මේ එන්ඩියරින් දරා සිටීමේ හැකියාව අපිට දරන්න බැරි තරම්. මිනිස්සු හිතන්නේ කවදාකවත් මේ Tamanට මේ තරම් සතිය පෞරුෂත්වයක් ගෙනත් දෙනවා බලයක් ගෙනත් දෙනවා තීන්දුව කිරීමේ හැකියාවක් කරනවා කියලා. අපි මේ සතියේ තීදී සද්ධාවට මැරෙන්න හදනවා. වීරිය ගැන මැරෙන්න හදනවා. සමාධිය ගැන බුදුම්මේ ඕන බුදලයක් දෙන්න ලෑස්ති. ප්‍රඥාව ගැන. ඥානපෝණි කාමෘකිනෝ පහටම වැඩි වටනවා සතිය ඇඟිලි පහ වගේ දිගම වූත් හයියම වූත් එක තමයි සතිය. සතියෙන් හිටියොත් අනිත් පස් දෙනාම පේනවා කියන්නේ. මේ එක්කෙනෙකුට අකත් ඒ වගේ දර්ශනයක් නැහැ. මේක ලංකාවේ බුද්ධ ආගමේ නැහැ. ලංකාවේ බුද්ධ ආගමේ ඒක අයින් කරලා තියෙන්නේ මදේ නැහැ. ගොබේ නැහැ. ශ්‍රද්ධාව ඇති කරන්න හරියට දේවල් කරනවා. වීර්යයට, සමාධියට, ප්‍රඥාවට. ඉතින් කවුරු හරි මේක නිකන් මේ මේකයි මේකේ ප්‍රධානම දේ කියලා තේරුම් ගත්තත් ඒ මිනිස්සු අපරාජිතයි. ඊට පස්සේ වටන්න බෑ. එයා දන්නවා తాවකාලික වැටෙනවා වැටෙනකොට මේ සතිය කැඩෙන්නේ නැහැ. ඉෂා මේන හැම කරදරයකදී බලන්න පව්කම් මෝඩකම් වෙයි. අකුසල් වෙයි. තකතිරුකම් වෙයි. ඒව ඕන දෙයක් මකලා දෙන්න මකලා දෙන්න පුළුවන් මේ වෙලාවේදී සතිය පවත්වන්න පුළුවන්ද පුළුවන් අන්න ඒ පරිශ්‍රණය කරලා බලන්න හරියටම හරියන කවදාකවත් පරදින්නේ ඒකට මම කියන්නේ වෝක් ඕවර් එකක් කියලා කිසිම කෙනෙක් පරදලා නෙවෙයි ජය ගන්න තමන්ම ජය ගන්නවා එතකොට ඔය කඳුළු එනවා ඇත්තට අඬනවද hina වෙනවද කියලා කියන්න බෑ ඔකට කියන උදාන කියලා බොක්කේ පතුලෙම එනවා ගාලා එකක් එන්න පටන් අර ගන්නවා කිසිම තැනක නැති එකක්. ඒක හරි හීලින්. ඒ නිසා සත්‍ය කැඩෙන්නේ නැහැ කියන පදයෙන් බලන්න කියලා කියත හැකි බ්‍රේන් වොෂ් එකක් වෙන්න පුළුවන්. හැබැයි බ්‍රේන් වොෂ් කරන්න නෙවෙයි කියන්නේ වෙරිෆයි කරන්නයි කියන්නේ. ඔය ඕන දෙයක් අතප්පය කරලා ගිහිල්ලා බෙල්ල ගහලා ගියත් ති කැඩෙන්නේ නැහැ. අන්න ඒක ඒ ආරසාව වෙන විදියට විශ්වාසයෙන් භාවනා කරන්න කියලා තමයි ඉතින් කමඨාන් සුද්ධ කරන්න තියෙන්නේ. ස්වාමින් වහන්සේ ඊයේ දේශනාවේදී ශුන්්‍යතාවය ගැන වැදගත් විස්තරයක් ලැබුණා. එයට බොහෝ පිං. අශුන්්‍යතාවය හා ශුන්්‍යතාවය ශාස්ත්‍රවාදය හා උච්ඡේදවාදය යන අන්ත දෙක දෙකට ගැළපෙන නොගැලපෙන ආකාරය කරුණාවෙන් පැහැදිලි කර දෙනු මැනවි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය නොමදව ලැබේවා. සාමාන්‍ය වචනාර්ථයෙන් ගත්තොත් අශුන්‍යතාවය කියලා කියන්නේ සාස්වතවාදයට නැත්නම් ශූන්‍යතාව උච්ඡේදවාදයට නැත්නම් නාස්තිකවාදයට වැටෙනවා. ඒ නිසා ශූන්‍යවාදේ කවුරුත් ගන්න ඒක නාස්තිකයි කියලා හිතලා ඒක උච්ඡේදයි කියලා බුදුරජාණන්සේ කෙලිම චෝදනා කරනවා. බුදුරජාණන්සේ කියනවා අර්ථ රසෝ ශුන්‍ය ශුන්‍ය අකිරියවාදෝ උච්ඡේදවාදෝ අපගබ්බෝ කියලා කෙලිම චෝදනා කරනවා. දැන් බෞද්ධයොත් කරනවා. ඉතින් නම් බන්නේ කතෝලික මේ මේ Hindu මිනිස්සු දැන් බෞද්ධයොත් කැමති නැහැ බුදුහාමුදුරු කියන දේ ශූන්‍යතාවට බලන්න. ඒක ඒක මහා අවාසනාවන්ත දෙයක්. කොහොම හරි එකතු කරගන්නයි හදන්නේ. ඒ නිසා බුද්ධ ආගමට කවදාකවත් ශූන්‍යතාවය අල්ලන්න බෑ. ඒ නිසා බුද්ධ ආගම අනිවාර්යයෙන්ම මේ අර්ථ කතා ක්‍රමය සහ Hindu ආගමත් එක්ක ගැටීම නිසා සාස්වතවාදයට වැටලා ඉවරයි දැන්. ඒක මොකද්දෝ තියනවායි කියලා රගෙන්න හදනවා. උත්තේරවාදී ආගම. ධර්මයේ කියලා කියනවා. මේක ඇත්තේ කියලා හෝ නැත්තේ කියලා දෙයක් ගත්තොත් කවදාත් බුදුන් ළඟට යන්න බෑ. ඒ නිසා මේ එකක් තියෙනවා මේ බුතිංගල බුද්ධාම රකින්න ඕන කියලා ගත්ත ගමන් ඒ මිනිස්සයා ලෝකේ ඉන දාන්තික මේ මුල්ධර්මවාදියෙක් වෙනවා. දැන් නිබ්බානික් ටෙරරිස් කියලා කියන්නේ. නිවන සඳහා ආයුධ ගත්ත කට්ටිය. අනේ බුදුහාමතුමේ ආවොත් මොනවා කියයිද කියලා හිතනවා. මේ වගේ වෙලාවක. එනිසා යමක් ඇත්තේ කියලා ගත්තොත් සාස්වතවාදයට. නැත්තේ කියලා ගත්තොත් නාස්තික වාදයට. ඉතින් බුදුහාමස කියනවා relative එහෙම නැත්නම් සාපේක්ෂ ශූන්‍යතාවය. කේවල ශූන්‍යතාවය මේ ලෝකේ ගන්න බෑ. පුළුවන් තරම් මේට වැඩිය අඩු දේවල් සහිත වැඩි ශූන්‍යතාවයක් දෙයට මේකෙන් මේක ප්‍රතිස්ථාපනය කරමින් ඉදිරියට යන ගමනේ අපි පුදුමාකාර වේගෙන් ඉදිරියට යනවා. අපි දන්නේ නැහැ. අපි අගය කරන්නේ ඒක නෙවෙයි. අගය කරන්නේ දේවල් එකතු කරන එක. ශූන්‍යතාවය එකතු කරන එක නෙවෙයි අගය වෙන්නේ. ශූන්‍යතාවය දෙන්නේ ඒක මීට වැඩිය අඩු ආස්තික දෙයකින් මේ වැඩි අඩු ආතතියකින් වැඩි ආතතියක් අයින් කළා. වැඩි අඩු අසහනයක් තියෙන එකකින් වැඩි අසහනයක් තියෙන එකක් ප්‍රතිස්ථාපනය කිරීමක් තමයි මේ චූල ශුන්්‍යත සූත්‍රය තියෙන්නේ. මේ විදිහට ඕන මොනක් කියන්න පුළුවන්. හැබැයි ඉච්චර 100ට 100ක් නෙවෙයි නිකන් වචනාර්ථ පමණයි. බන්තේ In my sitting meditation, my primary object is the breath. When I be become aware of any thoughts, I acknowledge the thought and go back to the breath. I notice after some time, as I focus on the breath, the thoughts become less and I develop a sense of uh, calmness and happiness arising. I notice I am relaxed. The facial muscles to feel relaxed, especially around the eye, eye area. As I continue to follow the breath after a long in breath, my attention goes to the mind. I feel like my mind expands and releases. This expansion and releasing continues for some time and the body is relaxed and the mind um, content. I feel like the mind is showing me a path to follow and I just um, have to stay with it and see what happens. I also feel energy going up the spine to make it erect and when after some time I get tired and need a rest. Then again, I uh, continue with the meditation. Bante, do I just continue to observe and see what happens? I feel I am curious to know what happens next each time. Thank you when, when such a process is going on, see how your body is uh, giving the evidence. You must make the body as symmetrical as possible. You must make it uh, straight when and where possible. Otherwise, too much relaxation leads to sleepiness. So therefore, keeping the body in this way, at this level is very, very important. It's a, it's a caliber, caliber. You have to do it, it's a fine-tuning right at the beginning sit symmetrically. Give the configuration, this is my body. While meditation, it may slack. Usually it is happening. So when is slack happens, the body support to the straightforward middle path is no more. So we are more with the slimy mind, slack mind. Uh, you can see from the body. Whenever you try to keep the body symmetrical you feel like your meditation getting distracted your concentration is being disturbed like but anyway the keeping the body erect is a very good criterion so I used to say in also many people start with the chairs and like, leaning against the wall and everything. I never, I don't say any remark. Go, never mind, you start somewhere. And mind you, one day if you are not making it in, in the uh, symmetrical, body body will be a uh, distraction even others can do. So at that time at least you must make sure sit symmetrically, make your body erect, your head tilt is the most crucial thing. If you are not sitting uh, straightforward, the tilt of the body, tilt of the head is very important, you will end up with sciatica, or you'll end up with the back pain, or you'll end up with all the, the limbs because the tilt. So I suffered. So last in the conference, uh, Bhante, the Yogavacha Rahula came and gave a pre-summit session. I went there and he told, when you are meditating and the things are happening, the slack happens. Your chin uh, they become very gravitationally pulled down. And then onward you just uh, tilt the body, tilt the head. That onward mindfulness is not healthy. It is not balanced. So how to make it straightforward and give the proper balance of the olugediya, uh, balancing on the atlas, uh, the, the bone is very important. So that's why even in the sleep, Buddha maintained, Buddha maintained the symmetry. Even in walking, even in sitting, every time the tilt. So therefore, this is a very important place, at least when you are, try, whenever you reach this level, try to just sit on the ground as much as possible. And then at least give the opening balance. You When you are starting, give this uh, balance, symmetrical uh, configuration to the mind and ask the mind to maintain and cross-check while it is happening and it's in the Chanki Sutta, the Buddha mentioned Kayena Cheva Paramasachan Satchikaroti. Whenever the enlightenment or any inside knowledge happens, even the body gives the witness. It becomes very thrills and frills and they are, don't let that thrills and frills carry you for a ride. Just maintain that I am uh, sitting symmetrically. So don't push it to the beginner. The beginner will not come to the meditation centers telling that they can't sit symmetrical. Never mind. Even sleeping, no problem. Even leaning, no problem. Even taking the chair, no problem. But when the meditation is progressing, if you are not adjusting, if you are not calibrating your body, sorry, then meditation goes off and body becomes sick. I am not telling by making the tilt you will be everlasting and will be ever healthy. No. I am telling give a chance for the nervous system to work. At the beginning you give the respiratory system the, the track, keeping the body erect and later the nervous system has to work. So if you are not calibrating, calibrating at that level, uh, meditation may find that uh, rotating on the same point. So I am referring back uh, mentioned two times in this this thing, I feel slack. Body becomes relaxed. But don't play fool. Make it symmetrical, but I'm not saying it is to make it rigid. I'm not asking you to be regimented. I'm asking, think about the health of the body. Think about the compassion to the body. The any time you are leaning, you are killing yourself. Keep the body as erect as possible. I know it's very costly but otherwise, uh, you are cheating. You are not living. You are just dreaming. So therefore, body must give the evidence uh, that your path is correct. Path is erect. Path is direct. That means the body must be direct. So, mm, just like regimentation, but not regimentation, uh, aligning the body is very important foreigners, can I just ask to be able to quickly demonstrate the tilt? Like, is, it, is it like when you so we are, whatever the tilt, you don't feel the head. If you put it there, you feel here the pain. If you put it there, you will be there. And if you put tilt, this side. So do it. It's open this thing. Do it and see whether it is well balanced. Oluge diye balance ela So it is usually but in the Zen meditation is very sharp. Master is always there. Whenever you tilt, they hit with the bamboo. But here, no such master because master also tilting the head. <laughs> so there should have another master. So I am, I am sharing with you, if you wish, if you wish to progress, adjust your posture. ඥානදාමෝ කියනවා ඥානදාමෝත් ඒ වීක්නස් එක තියෙනවා මේ බිත්ති නොතිබෙන්න සෑහෙන ගාන නිවන් දැකලා කියලා. උකල හාන්සිය දාගෙන පටන් අරගන්නේ ඉතින් දැනගන්න පුළුවන් කොයිද යන්නේ කියලා. බුද්ධියන්ටද බුදියෙන්ටද කියලා. බුදු වෙන්නද කියලා. මම ඒත් කියනවා ඔතෙන් යනකම් බුදිය ගත්තක් කමන්නේ නැහැ. බුදියෙන් හිරන්න. ඔතෙන් ආවට පස්සේ ප්‍රෝග්‍රස් එක යන්න ඕන නම් මේ ෆයින් ටියුනින් එක කරන්න අනිත් දවසේ වාඩි වෙනකොට බලන්න පුළුවන් ද කියලා එක චිත්තක්ෂණයක්වත් මේ පොළවේ සාමාන්‍ය විදිහට වාඩි වෙන්න. මොකද මේ ඇඟ කවදාකවත් සැපදෙලා ඉවර කරන්න බෑ. ඒ නිසා සරුවචනසේ අවසාන මොහොත දක්වම මේ ආදර්ශය දුන්නා. ඒක අමාරුයි. අමාරු වුණාට කමන්නේ අපි යන ගමන ඊට වඩා වැදගත්. ඒ නිසා මේකට පුළු පුළුවන් තරම් දෙන්න උත්සාහ කරුවොත් මම දැක්කා මම මේ කටියත් කිව්ව එකයි මම අන්තිම මැරෙන්න ඉස්සෙල්ලා හැරි පන්දිස්වාංශ හම්බෙන්න ගියා මට අපොයින්ට්මන්ට් එකක් දුන්න විනාඩි 15ක ඒ වෙලාව යනකොට ස්වාමීන් වහන්සේ නිින්ද ගිහිල්ලා. මම ඉන රූම් එකට ගිහිල්ලා බලනකොට බුද්ධින පර්ෆෙක්ට් සිග්නස් එయ్యා. ඩාඩි 15ක් බලා හිටියා මට හිතනම් බුදු අම්මේ මං කවදා ඉතින්ද ඉන්නද කියලා. මට කවදාවත් බෑ. දින බජිරයිලක කමන්නේ සංස පොඩ්ඩක් අහින්න ඒක සංසය නැගිටික මම කන්නේ නෑ ලොක්ක අවුරුදු 96ක් වයසයි. මේ ඉන්න ඉරියව්ව දකින්නකොට පිටිය දිහා හැරිලා විනාඩි 15ක් මම බලාගෙන අනිමිස ලෝචන පූජාවක් කරා. මොකක්වත් නැහැ. මුත්ත තිබ්බා වගේ තියෙනවා. ඉතින් මට හිතෙනවා නිදි ඉරියව්වෙත් ආදර්ශයක්. මං හිතන්නේ කියලා සයිඩු දන්නේ නැහැ. නමුත් ඊට පස්සේ ලන්ච් එක ඉවර වෙන්න ඉස්සෙල්ලා මට පණිඩක් කියලා තුනා sorry disappointment එකට කියලා. ඉතින් මං ගිහලා මගේ වැඩේ කරගත්තා. හැබැයි හැම වෙලාවෙම හැම වෙලාවෙම පුළුවන් තරම් ඒ ඉරියව්වෙන් පෙන්නනවා mindfulness කියන එක නිකන් වෙන්නේ නැහැ. ඒකට posture එක හදා ගන්න ඕනේ. හැබැයි මේක force කරන්න එපා නව කියන්නේ. ඒක නවක වෙන්නේ නැහැ වැඩේට. ඇවිල්ලා ටිකක් කල් ගිහිල්ලා යාට තේරෙනවා නම් මයින්ඩ්ෆුල්නස් එක තේරෙනවා ආනපාන තේරෙනවා ඒක මෙවයින දැන් කියන්නේ ටික ටික ටික ටික දැන් මේ ෆ්‍රේම් එක හදලා දෙන්න. ඒතකොට තමයි එනර්ජි ෆ්ලෝ එක වෙන්නේ මේකට භෞතික විද්‍යාව කියන්නේ බල රේඛාව ඍජු වෙච්ච ගමන් සම්ප්‍රේෂණය සිද්ධ වෙනවා බල සම්ප්‍රේෂණය. බල රේඛාව ඍජුුනේ නැත්නම් සම්ප්‍රේෂණය වෙන්නේ නැහැ. එතකොට සිස්ටම් එක ඇතුළේම ෆ්‍රික්ෂන් එකක් ඇවිල්ලා මේ වෙයාරන් ටෑ සිද්ධ වෙනවා වැඩි. රේඛාව හරියට අලයින් වෙච්ච ගමන් ටක් කාලා එමිෂන් එකක් යනවා. බලය සම්ප්‍රේෂණය වෙනවා. ඒකක් තමයි එන්ලයිටන්මන්ට් කියන්නේ. ඉතින් ඒක වෙන්න බෑ මෙහෙම වෙලා තියාගෙන. ඒක චපල බෑ. ඍජු වෙන්න ඕනේ. ඒකට කය සාක්ෂි දෙන්න ගරුතර ස්වාමින් වහන්සේ හෙට දින අප කීප දෙනෙකුගේ රිට්‍රීට් එකේ අවසාන දිනය වන බැවින් අපි එදිනදා ජීවිතයට මේ ගලපාගත හැක්කේ කෙසේදයි පහදා දෙන්න. දරුවන්ට යහමාර්ගයේ පෙන්වීම උදෙසා අප ඒ අයගේ ලෝකයේද අපගේ ලෝකය කරගනිමින් ගිහි ජීවිතයක් ගත කරයි. එම ගමනේදී ලෝභ ද්වේෂ මෝහ අපමණ වැඩි. වරහන් ඇතුලේ පෙරට වඩා බොහෝ අඩු බවද සඳහන් කළ යුතුය. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. ඕගොල්ලෝ ළමයි ගැන කලබල වෙන්න එපා. මට දෙන්න සතිපාසලට මම බලා ගන්න. ඕගොල්ලන්ට සුසුසුකම් නැහැ ළමයි හදන්න. අපේ අපේ කොන්ෆරන්ස් එකට ආපු ඒ ස්වාමි කතා කරලා කියනවා ළමයෙක් හදන්න කිසිම සුසුසුකමක් ඕනේ නැහැ. ඒක සාමාන්‍ය ළමයි ට්‍රේන් කරහඳ එකම මොනම දෙමාපියව සුදුසු නැහැ. මොනම ටීචර් කෙනෙක්ව සුදුසු නැහැ. ඉතින් අපිට පුළුවන් ද සත්‍යපාසලේ මේ දරුවන් හදන්න පුළුවන්කම් පෙන්වන දරුවන් හදපු දෙමාපියන්ගේ දරුවෝ අරගෙන හදන්න. කිසිම ගුරුවරෙක් දන්නේ නැහැ. ටීචර්ස්ලාට තේරෙන්නේ නැහැ. ගුරුවරුන්ට තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ තමයි මේ පූර්වාචාර්යයන් විදියට මේ ළමයි නරක කරන්නේ. ළමයි ටික මට දෙන්න මම මට ළමයි නෑ මට ඉන්නේ මුණුබුරෝ දැන්. සතිපාසල ගෙනත් දාන්න අපි පුළුවන් තරම් බලනවා පොඩි උන්ගේ ඉගෙන ගන්න. මේ ළඟදී ඉන්ටර්විව් එකදී මම ඇහුවා මේ වහන්ති වගේ කැලෙන් අරන් ආපු ආමුදු කෙනෙක් මේ වගේ ප්‍රොජෙක්ට් එකක් කරපු පළවෙනි වතාව මේක. ඒ නිසා හරිම සන්තෝසයි. මට ආසයි දැනගන්න ඔබ වහන්සේ ආහාරවලට තරහ නැත්තම් කොච්චර වයසද කොහොමද ඔබ වහන්සේගේ ළමා කාලේ කියලා. මම මං කො මං එච්චර ඕල්ඩ් නෑ අවුරුදු 66ක් යන් කියලා. 66 years young, not old. Still I am in my uh, child age. මම කවදාකවත් හිතන්නේ නාකිය කියලා හැම වෙලාවෙම පොඩි ළමෙන්ගෙන් අහගන්න. Yeah, I try to grace from the children. Never try to teach. ඉතින් අර පොඩි ළමෙක් ජෝන් කියලා හිටියලු ඒක ඉස්කෝලේ ගිය දවසේ ලොකු සර් කතා කරලා වුණ තාත්තට කියලාසේ ජෝන්ගේ නම මොකද්ද කියලා. නෑ නම මොකද්ද කියලා මම ට්‍රේස් කරන්න මට කිව්වලු ඩෝන් ජෝන් කිව්වලු. ಸ್ಕ್ಯೂಸ್ ಮೀ ಕುಲ್ಲೆ ಮಟು ಮಟ ಕ್ಯಾನ್ ಡೋಂಟ್ ಜೋನ್ ತಮೈ ಕೈ ಮೊನೋ ಕರಂಡೆ ಕಿಯಾ ತಾತ ಗೆನಲ್ ಡೋಂಟ್ ಜೋನ್ ಕಿನ ತಿಳ ಮೇ ಇದೋ ನಮ ಡೋಂಟ್ ಜೋನ್ ಕಿನ ತಾತ ತೇತಮಿ ಹಿ ತಿರ್ಪಸೆ ತಾತರ ತಪ್ಸೆ ತಿ ಲೋಕ್ ಜೋರ್ ಗೆ ಹೊರವಸ ಕರ ನಮ ಡೋಂಟ್ ಜೋನ್ ಮೊನೋ ಮೆ ದಕ್ಕ ಪೋಲಿ ಉಣ ಕರನದಿ ನೆ ಅಪಿ ದಣ್ಣ್ವಾ ಗಿಲಾ ಈ ತಾನ ಅರುಂಡು ಗನ್ನನ ಗೆಯಾ ಅರು ವರಣ ಕರನ ನಿಜಾಕ್ ಬೌಲ್ ಕರನ ವಿನಿಸು පව් ගෙවන්නේ පොඩි උන් ආස්ති කරනවට පව් තමයි. දෙකක් නැහැ. මට ළමයි නැහැ. මට ධම්මික අමතු වටක් ගන්න ඕන කිව්ව වැඩේ කරන්න එපා. බුදුමයි මම බේරිච්ච බේරිල්ල. හැබැයි දැන් මම ආන්සර් එකක් අරගෙන යනවා. මේ ළමයි ළමයිට චීටල් abuse, corporal punishment, sexual abuse ඒ වුවට කොහොමද සතියෙන් උත්තර දෙන්නේ කියලා. මං කියන තාමත් මං කියන ඉට්ස් පැනසියා. ඒකායනෝ අයම්බික වේ මග්ගෝ. ඕනම ප්‍රශ්නකට මේකේ උත්තර තියෙනවා. කවුරක්වත් හිතන්නේ ඉතින් මං ගියා ඕගොල්ලෝ විශ්වාස කරන්නේ මට මට වෙන වැඩ. මේ කොන්ෆරන්ස් එක මම තමයි කීනෝට් ඇඩ්‍රස් එක දෙන්නේ. කොන්ෆරන්ස් එක තියෙන්නේ child abuse corporal punishment අරෙමි කියලා. ඉතින් මට මේජක් තියලා මල් තියලා ඉතින් keynote address එක පටන් ගත්තා. ඊට පස්සේ මම කිව්වා I will tell you how I am qualified unqualified for this. I am not married. I have no children. I have not read papers for 40 years. No television. I don't know what is this. What does it mean by corporal punishment? I do not know that how the father is uh, abusing the daughter. Therefore, you, I can tell you I am utterly unqualified for this conference to participate, let alone my keynote address, but only thing, I am the only person carrying the answer for this question. But I know there are 35 people here, no one will accept my answer because it is so simple. Mindfulness is the answer. Buddha is the witness. "I I know Ekayano ambikave maggo sattanam visuddhya. So uh, now we are in the third session. Still people don't believe mindfulness as a panacea. I am still telling I am not qualified to because I am I don't know how vicious world is because I am I don't know the papers. But I am telling, be mindful. Teach the mindfulness. If you wish, visit mindfulness website Satipasala. You have six plus and thirteen plus books for the children, and ask them to read it and see how much they are opening. And recently, one girl attended the Satipasala with the mother at the age of five years and after the full successful session, gone and back, the child is telling to the mother, Mother, I will assure you, today onward, I will never lose my temper. I will never get angry. I will assure you. And afterwards she has told, but I tell you, mother, my Montessori teacher, she lost temper and she become angry. Immediately she become angry, I know and asked mother, do you know why? Do you know why my Montessori teacher is getting angry? She is pregnant. you see, after the parturition, it will be healed. No problem. and then she has asked mother, I see you also become angry. I, do you also have that kind of a disease? the mother came and told the monk, day now onward, she, it's a, it's a like a the through. That girl is so bright, so sharp, and so sensitive to the emotion. I am completely exposed now. Mother. You see that whenever you give the mindfulness to any person, they grasp it much faster. So we are living in glass mansions. Don't change clothes, costume or uh, clothes. You can others can see. The children are so sharp. And we are, we are accumulating this information and give it to the Minister of Education. And before we go to him, he give by telephone, okay, okay, Bante, carry on, please. Give it to all the children in Sri Lanka. No one believe mindfulness is such a uh, appealing thing. So therefore, when you go back, whatever thing <coughs> happen, try to be mindful and whenever you assure it, you will be a good mother, good father, good member in the society and equal like your child. Sometimes children are better than us. So therefore, whenever you become, uh, you give the mindfulness, you become a good citizen and you will really appreciate these um, uh, children. Such a precious. We have no rights to teach them rather than we, are, we have to learn from them. So children are very good uh, indicator or a reflector, but they have to give the tool. And then, but the education system is very careful not to give the tool. They teach everything without mindfulness, even in the Dhampasa. So whenever we give this vacuum, vacuum uh, uh, missing thing, they become so upset. Education system, the Dhampasa, everyone is upset because they know this is the missing link and they they think we are very smart enough we says we are not teaching mindful we do not teaching metta karuna mudita language languages nothing you just give whatever you like we just give the, the lucky limb the missing link and then it's a school classroom office household everywhere it is working therefore, I would say, be mindful and mind your own business. That's it. Don't poke fingers into the other psychology. It's a crime. Just apologize. And mind your own business. අපි යනවා ඊගාවට. අවසාන ලිඛිත ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා බුදුරජාණන් වහන්සේගේ දේශනා තුළ ප්‍රථම ධානය හතර ගැන හොඳ අගය කිරීමක් ඇතත් ඇතම් විපස්සනා ගුරුවරුන් ධ්‍යාන හතරට ඊතරම් හොඳ තැනක් නොදෙන බවක් පෙනේ. සමහර විට ධ්‍යාන හතර පහත් කරන සේකුත් ඒ වෙනුවෙන් විපස්සනා සමාධි උසස් කර කතා කරන සේකුත් මට හැඟී තිබේ. සර්වඥයන් වහන්සේ විසින් අනුදැනුව අදාළ ධර්මය වෙනුවට බුරුම දේශයේ ඇතුළු විපස්සනා ගුරුවරුන්ගේ ධර්මයේ මුල්කොට තබා ගන්නා සේකුත් සමහර විට පෙනේ. උන්වහන්සේලාට කිසිසේත්ම නිගරු කිරීමක් නොව මට හිතන දෙය පමණි මෙලෙස සඳහන් කරන්නේ. අනුකම්පාවෙන් යුක්තෝ පහත සඳහන් දෑගෙන අප දැනුවත් කරන්නේ නම් ස්වාමින්වහන්සේට බෙහෙවින් කෘතඥ වෙමු. 1. විපස්සනා ඥාන ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබේද? එසේනම් ත්‍රිපිටකයේ කොතනක එය අපට කියවා ගත හැකිද? මෙම ඥාන බුද්ධ දේශනා නොවේ නම් එම ඉගැන්වීම වල ස්වභාවය කුමක්ද? 2. සත්‍ය විභංග සූත්‍රයේ සම්මා සමාධිය ධ්‍යාන හතර වශයෙන් මහා සාරිපුත්ත තෙරුන් වහන්සේ විසින් දක්වා ඇත. මෙම සම්මා සමාධිය ඇතුළු කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව බව එහිම සඳහන්ව ඇත. ආර්ය ශ්‍රාංගික මාර්ගයේ සම්මා සතිය හැරුණකොට ඇති අනිත් මාර්ගාංගයන්ද වැඩිම අත්‍යවශ්‍ය නොවේද? සතිය පමණක් පෙරටු කොටගෙන යන විට මෛත්‍රිය, කරුණාව, මරණානුස්මෘතිය වැනි දේ මගහැරී යන්නේ නොවේද? ධාන හතර නොමැතිව ඉහත කී සම්මා සමාධිය ඇති නොවන බව ඉහත සූත්‍රය අනුව හැඟියයි. සම්මා සමාධිය නොමැතිව ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ නොවන බව සිතේ. තවද උපනිෂ සූත්‍රයට අනුව සමාධියත් සිතට ඇත්ත ඇති සැටියෙන් පෙනෙන බව දක්වා ඇත. කරුණු මෙසේ තිබියදී ධ්‍යාන හතරට වැදගත් තැනක් හිමිය යුතු බව හැඟේ. ඔබ වහන්සේට දීර්ඝායුෂත් වේවා. ඇත්තටම ඔය වගේ ලියමක් අචාන් බ්‍රම් එහෙනම් පාවොක්සයිඩ් දුන්නා නම් උගා සතුටුයි. මොකද ඒ දෙනම මේ මේ වෙනාට ලංකාවේ ලෝකේ ඉන්න ධ්‍යාන භාවනා පිළිබඳව හරියට උගන්වන හරියට එම්ෆසයිස් කරනවා. ඒ නිසා මේ වගේ කෙනෙක් ළඟට යන්න පැහැදිලිවම කරුණු කියලා දෙයි. ඒ වගේම තමයි ওই ධ්‍යාන හතරම සරුවචනසි පහළ වෙන ඉස්සර ලෝකෙ තිබ්බා. නමුත් ඇත්ත දැක්කේ නැහැ. ඒ නිසා සරුවචනසි පහළ වුණාට පස්සේ මේ ධ්‍යාන විසිකරේ නැහැ. ඒකට විකල්ප මාර්ගයක් ගෙනත් දුන්නා. මේක චේතෝ විමුක්ති අරක පඤ්ඤා විමුක්ති කියලා. ඉතින් ඒ නිසා දැන් දෙකක් තියෙනවා අපිට. ඒ නිසා තමන්ට ගැළපෙන එක කොහොමද කියලා කවුරුත් දන්නේ නැහැ. ඒ නිසා කරලා බලන්න බලනකොට තමයි ගැළපෙන එක හම්බුනොත් අනිත් එක ලොකුයි කියලා ලොකු ආන්දර කෙනෙක් කියලා යන්න එපා. තමන්ට ගැළපෙන එකට යන්න. ඉතින් මේ සතිය ගැන කතා කරන නිසා මට කියන්න තියෙන්නේ අපි කවදාව සම්මා සතියව සම්මා සමාධියවත් ආර්ය අෂ්ටාංග මාර්ග පලාතර ගන්නෑ. අපි කියන්නේ ඒකට හේතුපාදක වෙන සති මාත්‍රේ විතරයි. සමාධිය සම්මා සමාධියට යන්න ඉස්සෙල්ලා නිකන් ඊට පල්ලෙහා තියෙනනේ ඉන්ද්‍රිය සමාධිය, බල සමාධිය, බුද්ධංග සමාධිය, මාර්ගංග සමාධිය මේ බේසික්ස් වලට ගියොත් නම් ෂුවර්. අර ඉහලින් පටන් අරගත්තොත් තියරිටිකලි හොඳයි. කවදාකවත් අර approximate factors නැති දා කෙරෙන්නේ. ඒ නිසා මේ මේ කවුරු හරි එහෙම සමාධිය පහත් කරලා තියෙනවා නම් සූත්‍ර පිටකේ තියෙන සූත්‍ර 15 10න් 14000ක්ම විතර වගේ සමාධිය හරහා තමයි යන්නේ. නමුත් වාසනාවට දෝ වාසනාව තවත් සූත්‍ර 1000ක් විතර තියෙනවා. ඒ සමාධිය නැතුව දාගෙන යන්න පුළුවන් ක්‍රමයක්. ඒ නිසා ඒක මේ පසුගිය බුද්ධ ජයන්ති පස්සේ highlight කරලා පෙන්නවා. ඔය සමාධිය තියෙනවා නම් යන්න ඒක ප්‍රශ්නයක් නැහැ. නැත්නම් යන්න පුළුවන්. ගංගෙන් උඩ වෙන්න පාරුවක් හදාගෙන. තඹි ගහලා යන්න පුළුවන්. ඒ තමයි සමාධිය. එහෙම නැත්නම් කම්මෝගෝචිකාවෝ කියලා පැනලා ඒකට වෙන්න පුළුවන්. ඒක විපස්සනා කරන. ඉතින් බුදුජානනාංශ මොකද දෙකම දීලා තියෙනවා. ඒ බුදුන්සේ කියලා තියෙනවා එහා පැත්තට ගියාට පස්සේ පාරුවෙන් ගියත් පාරුව කරේ ධානය යන්න එපා. ඔබ දාලා ඵලයන් කියන. ඒකට උනාට පස්සේ ඒ නිසා මේ මේ ප්‍රශ්නාවලිය හොඳයි. ප්‍රශ්නාවලියට ගැති වෙන්න එපා. විපස්සනාම කළ යුතුයි සත්‍ය විතරයි කියන එකට කරන්න පානිත් කොව්ව කරුවත් දෝෂයක් නැහැ. හැම එකම කරලා බලන්න. ඒක පිළිබඳව මම ඉස්ලාම සැරේ ගිය වෙලාවේ ලොකු සංසි කාට ගිහිල්ලා ඒත් මට පාලි උගන්නපු සර් ගියා මහත් එක වීරකෝ මහත්තයා. ඊටසේ ගිහිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ මේ තවද කර්මස්ථානම 40ක් තියෙනවා. කොයි එකෙන් පටන් ගන්නවද දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒ නිසා අපි දන්නේ ඒක නිසා මේ අපි කොයි එකෙන්ද පටන් ගන්න කියලා කියලා දෙන්නේ. ඒ නිසා ලොකු හම්දුවා මහත්තයා දැන් එකක් හරි කරනවද දන්නේ නැහැ. එකක්වත් කරන්නේ නැහැ. 40ක් තියෙනවා. ඉතින් මොකක් හරි එකක් කරලා තිබුණා මහත්තයෝ මට මේක සාකච්ඡා කරන්න තිබ්බා. මේ ගොඩ ඉඳගෙන නැව් පෙරලන්න අමාරුයි නේ. වතුරට බහින්න ඕනේ. හදලා එකක් කරලා බලන්න. එකක්වත් කරන්න පුළුවන් බලන්න සතිය නැතු. එකක්වත් කරන්න බෑ. ඒ නිසා කරගෙන යනකොට ඌවා පුදුමාකාර පරිණාමයකටපත් වෙනවා. අපිව කතා කරන්නේ ඉහළම කෙලවර ගැන. ඉහළම කෙලවරට යන්න ඉස්සෙල්ලා මේ බේසික්ස් බිග්ිනර්ස් මයින්ඩ් ආධුනික මනස ආධිකම්මික විපස්සකෙක් වෙන්න බෑනේ නිහතමානී වෙන්න කියන්නේ අහිංසක වෙන්න. මේ කාරණා දැනගත්තට පස්සේ උතන ඇරගන් කිව්වහම මොනවා කිව්වත් බේරන්න බෑ. කොච්චර හරි වෙනවද කියනද කම ප්‍රශ්න නිසා සතුටුමත් වෙන්න බැරුව යනවා. වර්තමාන මොහොතේ ඉඳ ගන්න බැරුව යනවා. ඒ නිසා ඔය ප්‍රශ්න ඔක්කොටම උත්තර දෙනවා පොසිටිව් නෙගටිව් තමන් බලන පර්ස්පෙක්ටිව් වල හැටියට ඕඩම ත්‍රිපිටකයේ තියෙන ප්‍රශ්නයක් අහන්න බලන්න ඒකට විරුද්ධ පදේ ත්‍රිපිටකයේම තියෙනවා. ආත්මයි කියලා ත්‍රිපිටකයේ තියෙනවා අනාත්මයි කියලා තියෙනවා. නිට්ටයයි කියලා ත්‍රිපිටකයේ තියෙනවා අනිත්‍යයි කියලා තියෙනවා. දුකයි කියන දෙයට සැපයි කියලා තියෙනවා. ඕන තැනකින් ඕන දෙයක් වෙරිෆයි කරන්න පුළුවන් කොටේෂන් එකක් ගන්න පුළුවන්. ඒක තමයි සජීවී ධර්මක හැටි. ඉතින් අපි ආගම නෑ මේක මේකයි මෙහෙමයි මෙහෙමයි කියලා ෆික්ස් කරන්න හදන. ඉතින් කොහෙද භාවනාවක් තිබුනේ? ඒ නිසා මේ ටික ඔය ප්‍රශ්න ටික ඒ හොඳට හෝ නරකට හිටින්නේ බෞද්ධය තුල විතරයි. අබෞද්ධ කෙනෙකුට හරි පොඩි ළමයෙකුට කවදාවත් උහු ප්‍රශ්න නැහැ. කියන දේ අහනවා කරනවා. ඒ නිසා මේවට මං ඉල්ලා හිටිනවා අචන් බ්‍රම්ලිය පොතක් කියවන්න. පාවොක්සඩෝ කියව පොතක් කියවන්න. එතකොට මේක වගේ කෙනෙකුට හරි සතුට වෙන කරුණු එක ලියලා තියෙනවා. මම කියව පොතක් නම් කියවන්න මේ. මොකද මගේ ප්‍රසන්ටේෂන් උත් හරි නැහැ ඉංග්‍රීසිත් හරි නැහැ. ඒ නිසා කියෙව්වොත් හරහාටමයි ගිහිල්ලා තියෙන්නේ. හරහාටමයි ලියලා තියෙන්නේ. මොකද මේ කියව කිව්ව හිතන්නේ වන් දකින්නේ නැහැ. ඊට වැඩිය කරලා තිබලත් නිවන් දකින්නේ නැහැ. සමත කොච්චර ගියත් නිවන් දකින්නේ නැහැ. විපස්සනා ඥාන ගැන කියවන්න ඕන. රතවිනිස සූත්‍රය කියවන්න ඕන තරම් විස්තර තියෙනවා. ඒක මේ මේ විපස්සනා කියන සමතේ විතරක් යන්න පුළුවන් කියන කිසිම තැනක නැහැ. සමත විපස්සනාට ආධාර කරන්න පුළුවන්. විපස්සනා සමතේ නැතුව විපස්සනා කරන්න පුළුවන්. එච්චරයි ඒකේ උත්තරේ. ඒ නිසා සමතේ තිබුණාට නිවන් දකින්නවා කියන එකක් තිබුණා නම් බුදු වෙන ඉස්සලා බුදුහාරු පහළ වෙන ඉස්සලා යන්න එපා ගියේ නැහැ. සමතේ හේතුපාදක ධර්මයක්. සමතේ හරහා විපස්සනාට යන්න පුළුවන්. ඒකල තමයි නිවන් දකින්නේ. විපස්සනාවෙන්මයි. නමුත් සමතේ නැතුවත් ඔය කියන සමාධිය නැතුවත් ඔය කියන ධානය නැතුවත් විපස්සනා සමාධියෙන් යන්න පුළුවන්. අන්න ඒක තමයි මේ කාලේ හරියට මේ විශේෂයෙන්ම වෙස්ට් එකට ගිය බුද්ධ ආගමේ තියෙන්නේ. ඒ නිසා මේකට උත්තර ගන්න ඕන නම් මේ වගේ ප්‍රශ්නකට පොසිටිව් ඇෆර්මේටිව් උත්තර ගන්න ඕන නම් අචාන් බ්‍රම්ගේ පොත්, පාවොක්සයිඩ්ගේ පොත් කියවන්න. මේ වගේ ප්‍රශ්නකට නෙගටිව් මාක්ස් ගන්න ඕන නම් නිගේට් කරන්න ඕන නම් මහසි සඩෝ කියවන්න පණ්ඩිත ශාංශ ගැන කියවන්න එතකොට අනිත් පැත්ත තියෙනවා. ඉතින් මේ සුපර් මාකට් එකේ මේ බඩු දෙකම එකම කබඩ් එකේ දාලා තියෙනවා. ඊට පස්සේ ඕන එකක් ගන්න පුළුවන්. එකම ගන්න. ප්‍රොඩක්ට් එක එකමයි. පැකින් එකේ දාලා තියෙනවා ওই වගේ බ්‍රෑන්ඩ් එකක්. ඉතින් කැමැති එකක් කරන්න කියනවා. නමුත් මේ අපි රිට්‍රීට් වලට ආවේ ඌව කරන්න නෙවෙයි. රිට්‍රීට් වලට ආවේ මෙහෙ දෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් බලලා ඉන්ස්ට්‍රක්ෂන් ටික ක්‍රියාත්මක කරවන්න මිසක් මේ වගේ ප්‍රශ්න උත්තරට උත්තර ලියලා ඉන්න දෙන්නේ. හොඳයි අපි බලාපොරොත්තු වෙච්ච කාලේ අරගෙන තියෙන නිසා අපි මෙතන ඉලා සක්මන සඳහා වේලාව ගන්න බලාපොරොත්තු වෙනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.